නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං හොඳයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ මේ පින්වතුන් සැදී පැදී සිටින්නේ තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ශ්‍රවණය කිරීම සඳහා මේ පින්වතුන් දන්නවා භාග්‍යතුන් වහන්සේ මේ මාමංගල සූත්‍රයේ දේශනා කළේ දෙවියන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව කියලා. දෙවිවරු එදා මේ ධර්මයේ ශ්‍රවණය කරලා තථාගතන් වහන්සේගේ අභිමුඛයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා මේ ධර්මයේ ශ්‍රවණය කරලා කෝටි ගණන් මිනිස්සු මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඒත් අපේ අවාසනාව මේ වෙනකොටත් මේ ලබාපු මිනිසත් භවයේ මේ මාමංගල සූත්‍රයෙන් බඩගන්ට බැරි වුණා. එනම් මේ වාසනාවන්ත පින්වතුන්ගේ පුබ්බේච කත පුඤ්ඤතා කියන පෙර පිනක් පෑදුනා පෙර කුසලයක් පරිසම් දුන්නා අපට මේ ධර්මය ශ්‍රවණය කර ගැනීම සඳහා අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන් කියන මේ ගාථාව තුල අන් සරල අර්ථය තමයි බාලයෝ ආශ්‍රය කරන්න එපා පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න පිදිය යුත්තන් පුදන්න මේ දේවල් උතුම් මංගල කරුණු එහෙනම් අපේ ජීවිතේ මේ බාලයෝ කියලා කියන්නේ කවුද? පඬිතියා කියලා කියන්නේ කවුද? ගොඩාක් ඉගෙන ගත්ත කෙනා, ගොඩාක් ගුණ යාපත් කෙනා පඬිතියාද? එහෙම නැත්නම් අධ්‍යාපනයක් නැති කිසිම ගුණයක් නැති මිනිසයා බාලයෙක්ද? සමාජයේ පිළිගත් කෙනා ගරු කටයුතු කෙනෙක්ද සමාජයේ නින්දාවටපත් වෙච්ච කෙනා අගෞරවයටපත් වෙච්ච කෙනාද මේ පිළිබඳව අපට විතරක් නෙමෙයි දෙවිවරුන්ටත් මේක ප්‍රශ්නයක් සෑම දිව්‍ය ලෝකයකම සාකච්ඡාවට භාජනය කළා සෑම බෝසත් දෙවියෙක්ම මේක කතා කළා නමුත් මේකට උත්තරයක් හොයාගන්න බැරි වුණා සියලුම දෙවිවරු ඒක රාසි වෙලා තීරණය කළා අපි මේක සක්‍ර දේවේන්ද්‍රයාට ඉදිරිපත් කරමු. මේක තුසිත දිව්‍ය ලෝකවලට ඉදිරිපත් කරමු. විශාල ಗುಣධර්ම වඩපු ඒ මාබෝසත් වහන්සේලා වැඩහින්න ඒ තරල වලින් අපට උත්තර ලැබෙයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයා අපෝසත් වුණා මේකට උත්තර දෙන්න. ඒ මාබෝසතාණන් වහන්සේලා අපෝසත් වුණා මේකට උත්තර දෙන්න. හේතුව ගෞතම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අනේ පිටිසිටුමා විසින් සකසපු ජේතවනාරාමේ ජීවමාන වැඩවාසය කරන සමයක අපි දාම් කාරණාවකට උත්තර බැන්දොත් ඒක තථාගතයන් වහන්සේට වෙන අගෞරවයක්. එනම් මේ ගෞරවය උන්වහන්සේට දිය යුතුයි. අපි භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රශ්නය යොමු කරමු. උන්වහන්සේ අපට පිළිතුරු දෙනවා ඇති කියලා සියලුම දෙවිවරු මේ මා පොළවට වැඩම කරලා එකත්පසක ිටවගෙන ඒගොල්ල බොහොම බගාපත් භාග්‍යතුන් වහන්සේගෙන් අයදිනවා තථාගතයන් වහන්සේ අපට මංගල කරුණ කියන්න කියලා. එහෙනම් අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ කිසිම මිනිසෙකුට තරාතිරමකින් සැලකන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ අධ්‍යාපන වලට ගරු කරන්නේ නැහැ. රජකමටවත් දුප්පත්කමටවත් විශේෂ සැලකිලි නැහැ. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ ಗುಣධර්ම වලට විතරයි සැලකන්නේ. භාග්‍යතුන් වහන්සේ ලෝකෝත්තර විතරයි මේ පණිවිඩය දේශනා කරන්නේ. එහෙනම් කවුද මේ බාලයා? කවුද මේ පඬිතයා? තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයෝ කවුද කියලා බලනකොට භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. මේ ලෝකය හදන්න යන්න එපා. මේ බඹයක් විතර ඔස තියෙන මේ කය හදාගන්න. මේ ලෝකය ගැන හොයන්න යන්න එපා. මේ බඹයක් විතර ඔස තියෙන මේ කය හොයාගන්න කියලා. එහෙනම් ඒ තථාගතයන් වහන්සේගේ මා කරුණාවට අනුව මේ බාලයා ඉන්න ඕනේ මේ ලෝකයේ කියන මේ බඹයක් විතර උස තියෙන කයේ මේ පඬිතියා ඉන්න ඕනේ මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකයේ කියන මේ කයේ එහෙනම් අපි සොයලා බලනකොට අපේ ඇස් දෙක තමයි මේ ලෝකයේ ඉන්න දරුණුම බාලයා ඇයි රාගෙන් බලනවා ද්වේෂයෙන් බලනවා ලෝභයෙන් බලනවා වෛරයෙන් බලනවා, මෝහයෙන් බලනවා, ලෝභ දේශ මෝහ රාග වෛර කියන මේ අකුසල මූල වලින් මේ ඇස් දෙක මේ ලෝකේ තියෙන නාම රූප දිහා බලන නිසා අපි යාට කියනවා මේ ලෝකේ යාතරම් බාලයක් නැහැ කියලා. එහෙනම් යම්කිසි වස්තුවක් දිහා බලනකොට අනේ මේ වස්තුව හරි ලස්සනයි මේක මට ඕනේ කියලා අපි හිතනවා. කාන්තාවක් දිහා බලනකොට අපට රාගය ඇති වෙනවා. පුරුෂයෙක් දිහා බලනකොට රාගයක් ඇති වෙනවා. ඒ වගේම තමයි ිතවත් කෙනෙක් දිහා බලනකොට ලෝභයක් ඇති වෙනවා. සෙනෙහසක් මිතුරුකමක් ඇති වෙනවා. හතුරෙක් දිහා බලනකොට ක්‍රෝධයක්, වෛරයක්, පරිගැනීමක් ඇති වෙනවා. එනම් මේ ලෝකයේ වටිනාකම් තියෙන දේවල් බලාපොරොත්තු දේවල් දිහා දකිනකොට අපි මුලා වෙනවා. කල්පනා කරලා බලන්න මේ S2 මොනතරම් බාල සේවනය කරනවද කියලා. එහෙනම් අපේ ඇස් වලින් අපි මේ ලෝකේ පැවැත්මට වැඩ කරනවා නම් මේ ලෝකේ දුකට වැඩ කරනවා නම් නැවත ඉපදීමට කර්ම සකසනවා නම් අපේ ඇස් දෙක තමයි මේ ලෝකේ ඉන්න බාලයා අපි බාලයා ආශ්‍රය කරලා කවුද මේ බඹයක් විතර උස තියෙන මේ කයේ පඬිතියා කියලා බලනකොට අපට පෑදිලිව පේනවා අපේ ඇස් දෙක තමයි අපේ පඬිතියා කියලා. හේතුව මේ ලෝකයේ තියෙන සෑම නාමයක් රූපයක් වස්තුවක් කියා බලනකොට එයා තරම් පඬිතියෙක් මේ ලෝකේ නැහැ. අපි වස්තුවක් දිහා බලලා අනේ මේ ලස්සන දුරකතනය, ලස්සන හැඳුම, ලස්සන යානවාණය, ලස්සන උපකරණය කියලා අපි කැමති වෙනකොට, ලෝභ වෙනකොට අපගේ ඇස් දෙකට අපි කියන්න අවශ්‍යයි මේ ලෝකයේ කොච්චර ලෝභ වුණත් වැඩක් නැහැ මේ හැම දෙයක්ම අනිත්‍යයි විනාශ වෙන සුළුයි මේ ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නැහැ. භාග්‍යතුන් වහන්සේත් වයසට ගියසේක පිරිනිවන් පෑසේක මේ සම්බුද්ධ ශාසනය 84000ක් වේර විහාරවල නටඹුන් වෙලා තියෙනවා. එනම් මේ ලෝකයේ කිසිම වස්තුවක් සදාකාලික නැහැ. එනම් අස්තීර ලෝකයේ ස්ථීර කරන්නට කිසිම දෙයක් නැති නිසා මේ දකින හැම දේ තුළම අනිත්‍ය දකින්ට දක්ෂ නම් එයාගේ ඇස් දෙක පඬිතෙක් බවට පත් වෙනවා. ස්ත්‍රියක් දිහා බලනකොට රාගය ඇති වෙනවා නම් එයා කල්පනා කරන්න අවශ්‍යයි පෙර භවයේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැත්නම් මේ කාන්තාව Tamange ලේ උණු කරලා කිරි කරලා පොහොපු මගේම මෑණියෝ නේද පෙර භවයේ මෑණියන් කෙරෙහි රාගයෙන් හිතනවා නම් මන්තරම් මේ ලෝකේ අසත්පුරුෂ දුස්සීලයක් නැහැ මට යන්න අපායක් නැහැ ඇයි මගේ මෑණියෝ කෙරේ මම මේ විදියට බලන්නේ මෑණියන්ගේ කය පිළිබඳව මං ඇයි මේ තරම් දුස්සීල සිටිවිලි ඉතන්නේ කියලා ඉතන්ට අවශ්‍යයි. මේ ලෝකේ දරුවෙක් කියලා ඉපදිච්ච කෙනෙක් නැත්තම් අපට බාලයෝ හැම කෙනාම අපේ පෙර භවයේ දරුවෝ අපේ මුළු ජීවිත කාලෙම කැප කරලා ඒගොල්ලන්ට අධ්‍යාපනය දෙන්න ආරක්ෂාව දෙන්න අනාගතයේ සලසන්ට අපි වේස වුණා එහෙනම් ඒ තරම් වේස වෙලා තේ දරුවන්ට නිවන දෙන්න බැරි වුණා ඒ දරුවෝ නැවත ඉපදිලා වෙනත් අයගේ අයිතිය යටතේ ඉපදිලා මේ දේවල් මෙනෙහි කරන්න පුළුවන් නම් අපේම දරුවෝ වශයෙන් අපට දකින්න පුළුවන් නම් මේ ලෝකේ කවදාවත් රාගයක් ඇති වෙන්නේ මේක තමයි පඬිතිව ආශ්‍රය කරනවායි කියලා කියන්නේ අපේ ඇස් දෙක පඬිතෙක් වෙනවා අපේ මිතුරෙක් දියා ඥාතියෙක් දියා බලනකොට අපට සෙනෙහසක් ඇති වෙනවා මෛත්‍රියක් ඇති වෙනවා අනේ අපේ ඥාතියා අපේ සහෝදරයා මිත්‍රයා කියලා අපි ඒගොල්ලන්ට බැඳෙනවා අන්න හැලෙන බව දැනගන්න බැඳෙන බව දැනගන්න ඒ අය කෙරෙහි සෙනෙහසින් ලෝභ වෙන බව දැනගන්න අන්න මේක දැනගත්තොත් එයා පඬිතියෙක් මේක නොදැනගත්තොත් එයා බාලයෙක් ඒ වගේ තමයි අපේ විරුද්ධවාදියෙක් වෛරකාරයෙක් අපිට මුණ ගැහෙනකොට ඒ මිනිස්යා අපට විශාල වේදනා පීඩන ඇති කරපු දේවල් මතක් වෙනකොට අපේ මුළු හැඟම වෙවුලනවා ඒ මිනිස්යාගෙන් පලි ගන්න. අපි සෑම මොහොතක් තුළම උත්සාහ කරනවා එයාගෙන් වෛරය පිරිමා ගන්න. කල්පනා කරලා බලන්න වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නයි වේරේන වේරාණී සම්මතිච පුදාචනං මේ ලෝකයේ වෛරයෙන් කිසිම කෙනෙක් වෛරය සංසිඳවලා නැහැ. ඇයි මං එයාට නිඳා කරන්නේ? ඇයි මං එයාගෙන් පලිගන්නේ? පෙර භවයේ මගේ අම්මෙක් තාත්තෙක් නේද? මගේ දරුවෙක් නේද? ඇයි මං එයාට රිදවන්නේ? මගේම අම්මා නම් මගේම තාත්තා නම් මට මේ කරපු වැඩේට මං සමාව දෙන්නේ නැද්ද? මං අනුකම්පාවෙන් ඒක අමතක කරලා නැවත මං කටයුතු වල නිරත වෙන්නේ නැද්ද? මගේ දරුවෙක් මට මේ දේ කරලා තිබුණා නම් මං කවදාවත් එයාට මේ තරම් පලිගන්නේ කමන්නේ මගේ දරුවනේ කියලා සමාව දෙන්නේ නැද්ද? ඒ මානසිකත්වය ගැන හිතනවා නම් ඒ වැරදි වලට සමාව දීලා නැවත නැවත අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් නම් අන්න එයාගේ ඇස් වලින් එයා පඬිතෙක් ආශ්‍රය කරනවා වෛරකාරයෙක් විරුද්ධවාදියෙක් දිහා දකිනකොට එයාගේ ඇස් වලින් මහා කරුණාව පාළ වෙලා මෛත්‍රී නම් කඳුළු වැක්කිරෙනවා අපි අපේ විරුද්ධවාදියෙක් දිහා දකිනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ ජීවිතවල අපි ඕනතරම් වැරදි කරලා ඇති ඕනතරම් කර්ම රැස් කරන්නට ඇති ඒ කර්ම තමයි අපේ ජීවිතයේ පරිසම් දෙන්නේ. කිසිම මිනිසෙයෙකුට නොකරපු දෙයක් පරිසම් දෙන්නේ එහෙම ධර්මතාවයක් සමීකරණයක් මේ සතරමා භූතය තුල නැහැ. හේතුඵල ධාමයෙන් පිරිච්ච ලෝකයේ තුල සෑම තැනම පවතින්නේ හේතුඵල ධාමට අනුව ඇතිවෙනා වූ කර්මනම් අපි කරපු දේවල් කියපු දේවල් තමයි අපට නැවත ලැබෙන්නේ. එනම් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ බෝසත් කාලවල කරපු හැම දෙයක්ම උන්වහන්සේට පලිසම් දුන්නා. ජෝතිපාල මානවකයා වෙලා කැටපොල්ලෙන් ඒ පසේබුදු මහරහතන් වහන්සේට ඒ ගල් කැටයකින් ගැව්වා. අන්න බලන්න ඒ ආනිසංසය නිසා දේවදත්ත ගල පෙරළුවා. එහෙනම් තමන් බෝසත් කාලවලදී වෑකන්දක මාළු හල්ලලා එළියට විසි කරනවා බිලිකොක්කෙන් ඇදලා ඒ මාළු කූරිය දිහා බලලා සන්තෝෂ වුණා අන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඉසරුදා වැති වුණා කාශ්‍යප තථාගතයන් වහන්සේට පෑදිලා ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් බණ ආපු උත්තමයේ බොහොම ශ්‍රද්ධාවෙන් සුවඳල් වලින් බත් වේලා තථාගතයන් වහන්සේට දානි පූජා කළා. එහෙනම් අපේ මාබෝසතාණන් වහන්සේ ස්ථානෙට පැමිණිලා ඒ පාත්‍රයේ එබිලා බලලා අනේ මේ මුඩුමානට කවුද සුවඳල් වලින් බත් පූජා කළේ කියලා දොස් කියනවා. අන්නා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට වස් කාලයේ පුරාම යවහල් වලින් ඒ සත්තුන්ට දෙන ඒ දාණය ගන්න සිද්ධ වුණා. එහෙනම් මේ විදියට අපේ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ කරපු සෑම දෙයක්ම නැවත කර්මයක් වශයෙන් පරිසම් දෙනවා නම් ඒවා ditta ධම්ම වේදනීය වශයෙන් සෑම භවයක් පුරාම පරිසම් දුන්නා නම් අපි කරපු දේවල් නේද අපට පරිසම් දීලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපේ වෛරකාරයා වෙන කවුරුත් නෙමෙයි අපෙන් දුකටපත් වෙච්ච අපේ පරිගැණීම් වලටපත් වෙච්ච විඩාවටපත් වෙච්ච අපි අතින් විනාශ වෙච්ච කට්ටිය නැවත ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ වන්දිය ඉල්ලලා එහෙනම් අපට ණයක් ගෙවන්න තියෙනවා ඒගොල්ලන්ගෙන් බැනුම් ආන ණය ගෙවන්න ඕනේ ඒගොල්ලන්ගෙන් ගුටි කන ණය ගෙවන්න ඕනේ ඒගොල්ලන්ගේ තාඩන පීඩන වලටපත් වෙන්නා වූ ණය ගෙවන්න ඕනේ ඒගොල්ලොන්ගෙන් අපහසුතාවයට විඩාවටපත් වෙන්නා වූ ණය ගෙවන්න ඕනේ ඒගොල්ලන්ගේ අතින් තුවාලපත් වලට ලක් වෙන ණය ගෙවන්න ඕනේ එහෙනම් කල්පනා කරලා බලන්න අපේ විරුද්ධවාදී අපේ කල්යාණ මිත්‍රයා ඒගොල්ලෝ තමයි අපේ පෙර භවයේ දෙමව්පියා ඒගොල්ලෝ ඇවිල්ලා අපට බැනලා නිඳා කරලා අපහාස කරලා ඒගොල්ලෝ අපේ වන්දිය හරගෙන යනවා හේතුව ඒගොල්ලෝ වන්දිය ඉල්ලන්නේ අපි ඒගොල්ලන්ට ඒ ණය අරගෙන තියෙන නිසා එහෙනම් ඒගොල්ලෝ ඇවිල්ලා අපේ පෙර කර්මය ඉදිරිපත් කරලා ඒක ඉවර කරනවා ඒගොල්ලෝ අපට බැන්නේ නැත්තම් අපි බැනපු දේ අපට ගෙවෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඒ කර්මය ගෙවෙනකන් අපි මේ ලෝකේ නැවත නැවත ඉපදෙනවා. එහෙනම් ඒ වාසනාවන්ත පින්වතුන් අපට විරුද්ධවාදියෙක් නෙමෙයි අපේ කල්යාණ මිත්‍රයෙක් අපට බැනලා අපට ගාලා අපට නිඳා කරලා අපේ කර්මය ඉවර කරන්න ආපු දෙවියෙක් මේ විදියට දකින්න පුළුවන් නම් අපේ ඇස් දෙක කල්යාණ මිත්‍රයෙක් වෙනවා පඬිත සේවනයක් වෙනවා එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල අපේ ඇස් දෙක ලස්සනට අපට බාලයෙක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් බොහොම ලස්සනට පඬිතෙක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් බාලයෙක් වශයෙන් පාවිච්චි කරන සෑම මොහොතක් තුළම ඉපදීමට හේතු හැදෙනවා සංසාරයේ නැවත නැවත ඉපදිලා දුක් විඳිනවා එහෙනම් අපි ලස්සනට මෙයා පඬිතෙක් වශයෙන්, කල්යාණ මිත්‍රයෙක් වශයෙන් පාවිච්චි කළොත් මේ ලෝකේ කර්ම ඉවර වෙනවා. අනාගතයේදී අපට සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන්. එහෙනම් අද ඉඳලා මේක කමඨාන කරන්න, අද ඉඳලා මේක නිවන් මාර්ගයක් වශයෙන් පුරුදු කරන්න. මේ ඇස් දෙකින් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන් දකින්න එපා. අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්, විරාගයෙන් දකින්න. හේතුව මේ ලෝකයේ හැම දෙයක්ම අපට ලැබිලා තින්නේ කමඨාන් වඩන්න. යමක් දකිනකොට ද්වේෂයක් ඇති වෙනවද? අන්න කර්මයක් අදනවා. එයා බාලයක ආශ්‍රය කරනවා ඒක අද්වේෂයේ බවට පත් කරගෙන පඬිත සේවනයක් කරගන්න යම් කිසි දෙයක් දකිනකොට ලෝභයක් ඇති වුණා නම් අන්න එයා බාලයක ආශ්‍රය කරනවා අලෝභය කරගෙන පඬිතේක ආශ්‍රය කරන්න එහෙනම් මේ විදිහට අපගේ ජීවිත කාලය තුරාම මේ ඇස පිළිබඳව අපට පරිස්සමෙන් කටයුතු කරන්න පුළුවන් මේක භාවනාවක් වශයෙන් චිත්තානුපස්සනාවෙන් කටයුතු කරන්න පුළුවන් ඒ වගේම තමයි තවත් බාලයෙක් ඉන්නවා. ඒ බාලයාගේ නම තමයි කන කියලා කියන මේ කන් දෙක. එහෙනම් අපේ කන් වලට ඇයෙන ගොඩාක් දේවල් නිසා අපි වෛර බැඳ ගන්නවා, කැළඹෙනවා. දැන් බලන්න මේ පින්වතුන්ට ආන්දරෝ බැරි වෙලාවත් නිඳා කරලා අපාස කරලා ඕමද මිනිස්සු හඳින්නේ ඕමද ඉඳගන්නේ ඕමද ඇවිදින්නේ කියලා යාපත් ඇසිරීම හැම එකක්ම අනවශ්‍ය ඇසිරීම් බවට පත් කරලා නැටි වැරදි ඇති කරලා හොඳ යාපත් ඇසිරීම රටාවට නිඳා කරලා අපාස කළා කතා කිරුවොත් බලන්න මේ තරම් ගුණ යාපත් අපි ඇසුරුණා මේ තරම් පිළිවෙලට හිටියා ඇයි හාමුදුරුව හැම දෙයක්ම වැරදි විදිහට දකින්නේ ඇයි හාමුදුරන්ට මේවා යාපත්ව දකින්න බැරිද හාමුදුරු හැයි මේ හැම දෙයක්ම වරදක් වශයෙන් හිතන්නේ කියලා අන්න හාමුදුරුවත් එක්ක වෛර බැඳ ගන්නවා අමනාප වෙනවා ආන්දරන්ට අකමැති වෙනවා දාන දීම අත්හැරලා අපි පිටත්ව යනවා කොහමද බැරි වෙලාවක් තියෙන සියලුම වැරදි හොඳයි හොඳයි කියලා ප්‍රශංසා කරලා මේ වගේ පින්වතුන් මේ ලෝකේ නැහැ මේ පින්වතුන් තමයි අද අසත්පුරුෂ මහා දානයේ දීපු කොසල් රජුණන්ටත් වඩා විශාල දානයක් දුන්නේ අනේ පිටිසිඩුතුමාටත් මේ පින්වතුන් උදාහරණයක් උපමාවක් වුණා කියලා නැති ಗುಣ කියලා ගෞරව කරලා ප්‍රත්‍ය ලබා ගැනීමේ හේතුවෙන් ඒ අදාසෙන් විශාල ಗುಣ ගායනා කරලා ಗುಣ කියලා ප්‍රශංසා කෙරුවාම ආම්දුරන්ට ආදරෙයි ආම්දුරන්ට බැඳිලා ආම්දුරෝ කියන ඕනම දෙයට එකඟ වෙනවා අන්න බලන්න මේ කන් තුල තියෙන ස්වභාවය මේ ලෝකයේ ශබ්ද හතක් තියෙනවා ඒ ශබ්ද හතෙන් අපි වචන නිර්මාණය කරනවා ශබ්ද නිර්මාණය කරනවා මේ ශබ්ද ඇතුල් වෙනකොට මේ ශබ්දය නෙමේ ඇතුල් වෙලා තියෙන්නේ ලෝභ දේශ මොහ රාග එහෙනම් අපට යම් කිසි කෙනෙක් බයින්නකොට අපි වෛර බැඳ ගන්නවා නම් द्වේෂය වඩනවා නම් පරිගැනීමේ අදහස ඇති කර ගන්නවා නම් අපි මේ ලෝකේ වඩලා තින්නේ මොනවද කියලා බැලුවොත් අපි අනවශ්‍ය අකුසල ධර්ම අකුසල මූල ධර්ම ටික අපි වඩලා තියෙනවා එහෙනම් ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් බයිනකොට අනේ බැනපුවාදෙන් මගේ කනට ප්‍රශ්නයකුත් නැහැ මට ප්‍රශ්නයකුත් නැහැ බැනන මිනිස්සයාගේ කට තමයි රිදෙන්නේ ඒ මිනිස්සයා මට බැනලා මම බැනපු එකේ කර්මයේ ඵලය ඉවර කරනවා මා වඩ වඩා නිවනට ලං කරනවා මේ උත්මයා මට බනින්නේ මගේ කර්මය ඉවර කරන්න මට උදව් කරනවා කියලා එයාට සාදුකාරයක් දෙනවා එහෙනම් මේ විදියට අපේ ජීවිතය තුළ අපට නිନ୍ଦා අපාස කරන සෑම කෙනෙකුටම නැවත නැවත අපට යාපත කරන්න පුළුවන් නම් ඒ අයගේ බැනුම් වලදී අපි ගොඩාක් සන්තෝෂයෙන් ශ්‍රවණය කරන්නට පුළුවන් නම් අපට මීට වඩා සන්තෝෂයක් නැහැ. එනම් මේ කන් දෙකෙන් අපට කමටහන් වඩන්න පුළුවන්. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට ප්‍රශංසා කරනවා මේ වගේ උත්මයෝ මේ ලෝකේ නැහැ මේ වගේ දානපතියෝ මේ ලෝකේ නැහැ මේ වගේ ගුණයාපත්කම් අපිට කවදාවත් දැකලා නැහැ කියනකොට කල්පනා කරලා බලන්න ඒ අය අපට මාන්නය වඩවනවා අපට ඔටුන්නක් දානවා අපේ මුලා කරනවා අපට නැති හාංකාරයක් උඩඟුකමක් හදවනවා එහෙනම් මේ වගේ ಗುಣධර්ම කියනකොට මාන්නේ හදන කට්ටිය මාන්නේ හදනවා. එහෙනම් මාන්නේ නිදාස් වෙන කට්ටිය මාන්නේන් නිදාස් වෙනවා. එහෙනම් මේ ලෝකයේ කිසිම ප්‍රශංසාවකට, කීර්තියකට, ගෞරවයකට අවුෙන්න එපා. සෑම මොහොතක් තුලම 100න් ඉන්න අනේ හාමුදුරු අපට මාන්නේ හදනවා. අපි නම් මාන්නේ හදාගන්න මේ හොටුන් අපි පළඳගන්නේ නැහැ. අපි ආවේ කර්මය ඉවර කරන්න, අත්තරින්න කිසිම හේතුවක් නිසා මේ කර්මයේ අයිතිකාරයෝ අපි වෙන්නේ නැහැ කියලා ගොඩාක් ශ්‍රද්ධාවෙන් කල්පනාවෙන් වැඩ කටයුතු කරනවා නම් අන්න එයාට පුළුවන්කම තියෙනවා ප්‍රශංසාව මැද්දේ කීර්තිය මැද්දේ එයාට ಗುಣධර්ම වඩන්න එහෙනම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා එයා පඬිතියෝ ආශ්‍රය කරන උත්මයෙක් වෙනවා ඒ වගේම කල්පනා කරලා බලන්න මේ කන් වලට කොච්චරනම් ඕපාදූප ඇහෙනවද සම්පප්පලාප පරුසාවාච ඇහෙනවද මුසාවාද ඇහෙනවද ඒ දේවල් ඇහුනාම ආ අසවලා එහෙමත් කරලා තියනවාද? අසවලා මේ දවස්වල මේ වගේ දෙයක්ද කරන්නේ කියලා අපි ඇයිලා අපි নানা ප්‍රකාර දේවල් අපි තුලින් අදා ගන්නවා. ඒ අය දුස්සීලයි, මේ අය සීලවන්තයි කියලා. බලනකොට ඒ අය කියලා තියන්නේ අනවශ්‍ය වචන නම් මුසාවාදයක් නම් අපරාධ අර සීලවන්ත මිනිසයා කෙරෙහි දුස්සීලයි කියලා අපි එකක් හිතාගත්තා අපෙන් වැරද්දක් වුණා. එහෙනම් මේ විදියට අපේ කන් වලට ඇයෙන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. තමන්ගේ ඇස් වලින් දකින කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. හේතුව ඒ හැම දෙයක් තුළම යථාර්ථය අපට දකින්න ඒ ප්‍රඥාව අපි තුල නැහැ. කල්පනා කරලා බලන්න මිනිස්සෙක් තවත් ඉඟන්නේකට දම් බෙදනවා. ඒ ඉඟන්නේකට කියනවා අනේ මට ඇති කිය කියත් නැවත නැවත බෙදනවා. මිනිස්සු දැකලා සාදුකාර දෙනවා මේ වගේ දානපතියෙක් අර ඉඟන්නට කොච්චරනම් බත් ඇති ඇති කියන්න කියන්න බෙදනවද මේ වගේ උත්මයෝ ඉන්නවයි කියලා එයාගෙන් ගිහිල්ලා ඇයි මෙච්චර බත් බෙදන්නේ කන්න කෙනෙක් න අපරාධ මේක විසි කරන්න එපාය බලන්න කන්න කෙනෙක් නැති නිසා දුන්නා මිසක් ඇත්තටම ඒ උපාසක පින්වතාට අනුකම්පාවෙන් නෙමෙයි දුන්නේ එන යථාර්ථය අපි දැක්කේ නෑ තරහටත් බත් දෙනවා කොහමද වැඩිපුර බත් දුන්නාම එයා හොඳට කාලා නිදා ගන්නවා නිදාගත්තට පස්සේ එයාට ඉගෙන ගන්න බෑ එහෙනම් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් ළඟත් මේ වගේ අඩුපාඩු තියෙනවා එහෙනම් කෑම වේලක් සකසලා හොඳට කන්න දෙනවා. හේතුව තව පැයකින් විශේෂ ධර්ම සාකච්ඡාවල් තියෙනවා. විශේෂ දේශනවලට යන්න තියෙනවා. එහෙනම් වැඩිපුර දුන්නාම යාට බත්මතේ හැදෙනවා. යාට ඉගෙන ගන්න බෑ. අඩුවෙන් කාලා යා 100න් ඉඳලා හොඳට ඉගෙන ගන්නවා. එහෙනම් කෑම වැඩිපුර දෙන්නේ ආදරයට, මෛත්‍රියට කියලා අපිට කියන්න බෑ. කෑම වැඩිපුර දීලා එයා යම්කිසි අකුසල අකුසල දෙයක් කල්පනා කරනවා නම් උපක්‍රමයක් කරනවා නම් ඒක එයාට අකුසල පාප කර්මයක් වඩපත් වෙනවා. එහෙනම් මේ ලෝකේ අපට කනට ඇයෙන සෑම කාරණාවක් දිහාම බලනකොට අපි මේ ලෝකේ ඉපදීමට හේතු හදාගත්තා, දුක් විඳින්න හේතු හදාගත්තා. අද ඉඳලා මේ කන් දෙකෙන් පඬිතියව ආශ්‍රය කරන්න සෑම වචනයක් තුලින්ම අපි ලෝකෝත්තර ජීවත් වීමේ ප්‍රතිපත්තිය පුරුදු කරන්න. එහෙනම් මේ අසේවනා චබාලානම් පණ්ඩිතානංච සේවනා කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය ලෝකෝත්තර කමඨාන අපේ කන්වලට මිනිස්සු බයිනවා දොස් කියනවා ඕනතරම් නිନ୍ଦා අපවාද වෙනවා ඒ හැම මොහොතෙම hina වෙලා සාදුකාරයක් දෙන්න බයින මිනිසයා වඩා ගන්න ඒ මිනිසයාට ස්තුති කරන්න තෑගි දෙන්න හේතු ඒ මිනිසයා අපේ කර්මය ඉවර කළා අපි මේ ලෝකේ බැනපු දේවල් අපට බැනලා අපිව නිවනට ලං කළා අපි මේ ලෝකයේ කරපු නිନ୍ଦා, අපවාද, අපකීර්ති, අගෞරව හැම දෙයක්ම අපට නැවත පූජා කරලා අපි ඒ කර්ම වලින් නිදාස් කළා. ඒ උත්තමයාට ස්තුති කරන්නට වටිනවා. ඒ උත්තමයාගේ යහපත වෙනුවෙන් ඒ උත්තමයාට යම්කිසි යහපතක් සිදුවීම පිණිස බෝධි පූජා පවත්වන්න තරම් වටිනවා. හේතුව එයා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර වැඩක් අපට කරලා එහෙනම් අපේ කන් දෙක අද ඉඳලා අපි පඬිතිය බවට පත් කරමු අපේ කන් වල තියෙන බාලය අපි අයින් කරමු. අද හිඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. නැවත අපි මේ කය දිහා බලනකොට තවත් බාලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ කට. අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුභාසිතාච යාවාචා ප්‍රියවත් ප්‍රියමනාප වචන කතා කරන්න නිවනට අදාළ දේවල් කතා කරන්න කියලා. නමුත් අපේ කට හැරියොත් අපි කතා කරන්නේ පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප මුසාවාද එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි හනුන්ගේ දේවල් කතා කරගෙන ඕපාදූපා කතා කරගෙන ඉස්වචන පරුසා වචන කතා කරගෙන අපි කාලය ගත කරනවා එහෙනම් සෑම වචනයක් තුලින්ම කර්මයක් නිර්මාණය වෙන බව තවත් ජීවියෙකුගේ සිතට කයට දුක් ලැබෙන බව තවත් ජීවියෙක් නිന്ദා අපාසයට අගෞරවයටපත් වෙන බව අපට කල්පනා වෙලා නැහැ අපිට ඒ ගැන 100ක් නැහැ කල්පනා කරලා බලන්න වාසනාවන්ත පින්වතුන් මේ වචනය පරිස්සම් කරන්න ඕනේ මේ වචනය තුලින් අපි පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප මුසාවාද කතා කරනවා නම් මේ හැම කාරණාවක් තුලින්ම අපි බාලයෝ ආශ්‍රය කරනවා අපේ කටේ බාලයෙක් ඉන්නවා ඒ වගේම තමයි නිවනට අදාළ කාරණා කතා කරනවා නම් නිවනට අදාළ දේවල් පමණක් සාකච්ඡා කරනවා නම් සෑම අවස්ථාවකම අවශ්‍ය දෙයකට විතරක් කට ඇරලා වචන පාවිච්චි කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා මේ කට තුලින් පඬිතියව ආශ්‍රය කරන්න. එහෙනම් මේ පින්වත්තුන් හදින් ඉඳලා මේ කට කියන මේ ආයතනය තුලින් පඬිතියව ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රයව ආශ්‍රය කරන්න, යාපත් ලෙස වචන කතා කරන්න, අයාපත් ලෙස වචන කතා කරලා ඇයි අපි කරුණු නිකන් ගොඩ ගාගන්නේ? ඇයි අපි කර්ම වලට අයිතිකාරයෙක් වෙන්නේ? එහෙනම් අපට ඕනේ කරුණු කාරණා අරමුණු නිර්මාණය කරන්න නෙමෙයි නිර්මාණය වෙච්ච දේවල් ඉවර කරන්න. අනේ පුතේ මෙතනට එන්න. උපාසක මෑණියෝ මෙතනින් එන්න. මේ විදිහට කතා කරයි කියලා අපේ ගිනුමේ සල්ලි අඩු වෙන්නේවත්, අපේ වත්කම් නැති වෙන්නේවත්, කයේ මාංශවල කොටසක් බරෙන් අඩු වෙන්නේවත් නැහැ. එහෙම කවදාවත් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි යාපත් වචන කියනකොට අපේ ಗುಣධර්ම වැඩෙනවා නම් අපේ චරිතය ලස්සන වෙනවා අපි තුල විනය සීලය පරිපූර්ණ වෙනවා දුක අඩු වෙනවා කර්ම ඉවර වෙනවා ඇයි අපි චර්යාවේ ඒ ධම්මචර්යාවේ ඇයි අපි යෙදෙන්නේ නැත්තේ එහෙනම් හදින්දලා අපි තීරණය කරමු මගේ ජීවිත කාලය පවතින තාක්කල් අන්තිම උස්ම එළන තාක්කල් මම යාපත් වචන පමණක් කතා කරමි හැමෝටම මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් කතා කරමි මාගේ මුඛය කියන ආයතනය තුලින් මම පඬිතියෝ විතරක් ආශ්‍රය කරමි කියන එක අදිස්ථාන පාරමිතාවක් කරගන්න. එහෙනම් හදින්දලා අපි අපේ කටෙන් කිසිම කෙනෙකුට ඉතරි දෙන්න වචනයක් කතා කරන්නේ කයට වේදනාවක් ඇති වෙන විදියට කතා කරන්නේ කිසිම කෙනෙකුට නින්දාවක් අගෞරවයක් වෙන විදියට කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සත්පුරුෂ සූත්‍රයේ සත්පුරුෂයේ ගුණාංග හතරක් තියෙනවා. එයා තමයි මේ ලෝකේ සත්පුරුෂ ගණයේ ආර්ය කුලේ ඉපදිච්ච කෙනා මොකද්ද සත්පුරුෂයාගේ ಗುಣ මේ ලෝකේ කිසිම කෙනෙකුගේ අගුණයක් කියන්නේ ඒ කිසිම කෙනෙකුගේ අගුණයක් එයා දකින්නේ සෑම මොහොතෙම ಗುಣ කියනවා එහෙනම් අපේ ජීවිතයේ කොච්චර වැරදි කරන මිනිස්සු ඉතියත් ඒ මිනිස්සුන්ගේ මොනාරි පුංචි ගුණයක් තියෙනවා ඒ ගුණය අපි කියන්න ඕනේ ඒ ගුණය විතරක් මතක තියාගන්න ඕනේ එයාගේ අනවශ්‍ය අගුණ ටික ඔක්කොම අමතක කරන්න ඕනේ එහෙනම් මේ ලෝකේ තමන්ගේ භාර්යාවගේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ಗುಣ කියනවා නම් කවදාවත් පෞල් ජීවිතවල අවුලක් වෙන්නේ ඇයි එයා එක දවසක් ගෙදර එනකොට කෑම උයලා නැහැ. උපාසක මාත්‍යා කියන බලන්න හැමදාම ඔයා කෑම හදනවා. කෑම කාලම අපි සන්තෝෂයෙන් විවේක ගන්නවා. අද කෑම නැහැ. කෑම නැත්තම් මගේ මානසිකත්වය මොකද්ද කියන එක මට තේරුම් ගන්න අවස්ථාවක් මට පූජා කළා ගොඩාක් පිං කියලා කියනවා. කෑම කාලා සන්තෝෂයෙන් විවේක ගන්නවට වඩා කෑම කාලා අසන්තෝෂයෙන් ඉන්නකොට ඕගොල්ලෝ කෙරේ මට වෛරයක් ඇති වෙනවද? ද්වේෂයක් ඇති වෙනවද? අමනාපයක් ඇති වෙනවද කියලා මම දන්නේ ඒක දැනගන්න මට අවස්ථාවක් දුන්නට ගොඩාක් ස්තුතියි කියනවා. කෑම ඉුවේ නැත්තේ ඇයි කියලා අහන්නේ නැහැ. කෑම ඉුවේ නැති එකට හේතුව අහනවා. එයා කෑම උයන්න පටන් ගන්නවා. බලන්න මේ ಗುಣධර්ම කොච්චර ලස්සනද කියලා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ වචන පාවිච්චි කරන ක්‍රමවේදය මත තමයි අපගේ ජීවිතය සුන්දර වෙන්නේ යාපත් වෙන්නේ සංසුන් වෙන්නේ එහෙනම් අපි වචනයකට කියනවා අර නයා දැකපු මුගටියා වාගේ කියලා එහෙනම් අපි නිතරම මිනිසුන්ට බැනවදිනවා නම් සිත් වේදනා ඇති කරනවා නම් අපේම પરම්පරාවට දෙමව්පියන්ට ඥාතීන්ට මිත්‍රයන්ට දරුවන්ට අපි අනවශ්‍ය විදිහට සරට කතා කරනවා නම් ඒ මිනිස්සුත් ලොකු වෙනකොට ඒ මිනිසුන්ගේ වාරය එනකොට අනිවාර්යයෙන්ම මීට වඩා සරට අපිට කතා කරනවා හේතුව ගහ වගේ තමයි ගහේ තින gedit. එහෙනම් අපි මිනිසුන්ට මෛත්‍රියෙන් දයාවෙන් කතා කළාම අපෙන් වැරද්දක් වුණත් ඒ කට්ටිය වාඩි කරවලා තේපැන් දීලා සාකච්ඡා කරනවා ඇයි පුතා මේම කළේ ඇයි පුතාට මේ වගේ දෙයක් කරන්න ඉතුනේ බලන්න මේම කරපු නිසා අම්මා තාත්තාගේ ඉතරි දෙනවා නේද පුංචි කාලේ ඉඳලා අම්මා තාත්තා කොච්චර කැප වුණාද අවුරුදු 20ක් පුතා වෙනුවෙන් මාන්සි වුණා ඇයි පුතා මේ වගේ දෙයක් කරන්න තීරණය කළේ? අම්මා තාත්තගේ ඉතරිදවන එක පුතාට එච්චර සන්තෝෂ කාරණාවක්ද? එහෙනම් පුතාට මේ වගේ දේවල් කරන්න අදහස පාළ වෙන්න අපෙන් වෙච්ච වැරද්ද මොකද්ද කියලා තේපන් සංග්‍රහය කරලා සාකච්ඡා කරනවා. එතකොට ඒ දරුවාට උත්තර දෙන්න විදියක් නැහැ. ඒ දරුවා කල්පනා කරන ඇත්ත නේනම් අවුරුදු 25 කන්න බොන්න දීපු උගන්නපු ආරක්ෂාව දීපු මේ අම්මා තාත්තගේ ඉතරිදවන්න තරම් දුස්සීලයක් වුණා ඇයි මම මේ තරම් දරුණුනේ? ඇයි මං අම්මා තාත්තට මේ වගේ අකටයුතු දෙයක් කළේ කියලා ඒ තේපැන් ටික යාට බොණ්ඩ බෙදියක් නැහැ. තේ ටික අතේ තියාගෙන හඬනවා. ජීවිතේ කවදාවත් මං දෙමව්පියන්ට මේ වගේ දෙයක් මගේ ජීවිත කාලය පුරා කරන්නේ නැහැ කියලා එයා ස්ථිර වෙනවා. එහෙමයි අපි මේ ලෝකේ ප්‍රශ්න විසඳන්න ඕනේ. එහෙනම් මේ සුභාසිතාච යාවාච කියලා කියන මේ මුඛය තුලින් පඬිතිව ආශ්‍රය කරනවායි කියලා කියන එක කොච්චර වැදගත්ද කියලා කිව්වොත් අපි ආයතනයක වැඩ කරනකොට ආයතනයේ ඉන්න සේවකයන්ට දරුවා කියලා කතා කරනවා නම් යම්කිසි වැරද්දක් වුණාම යාට ඔළුව අත ගාලා අනේ පුතේ පරිස්සමෙන් වැඩ කරන්න එපාය. ඔයාට කරදරයක් වුණ නෑ නේද? එහෙනම් ව්‍යාපත් ලෙස වැඩ කරන්න කියලා එයාට ආදරෙන් කරුණාවෙන් කතා කරනවා නම් එයාගේ ජීවිතයේ පිදුවත් එයා නැවත වගේ දෙයක් කරන්නේ ඇයි? එයා දන්නවා මගේ ආම්පුතා මගේ දෙමව්පියෙක්. එහෙනම් අපට අතිකාල පැයක් දෙකක් ගියත් කමන්නේ අපිට මුදල් ඕනේ අපි ආයතනය දියුණු කරන්න ඕනේ එහෙනම් තමන්ගේ ආයතනය තමන්ගේ පවුලේ ව්‍යාපාරයේ වශයෙන් එයා ඊටාගෙන ගොඩාක් දක්ෂ ලෙස වැඩ කරනවා එයා සන්තෝෂයෙන් වැඩ කරනවා එහෙනම් ඒ නිෂ්පාදන වලින් එන ලාභය ආයතනය ඉක්මනට දියුණු කරනවා එහෙනම් සේවකයන්ට තරබාරු කරලා කැත විදියට කතා කරලා පරුස වාචර වලින් බනිනවා නම් ඒ ආයතනයේ ප්‍රධානියත් එක්ක තියෙන තරහට නිෂ්පාදන වල දෝෂ ඇති කරනවා ඒ නිස්පාදන අසුරුන් වල දෝෂ ඇති කරනවා. නිස්පාදන ධාරිතාවයේ ප්‍රමාණයන් වෙනස් කරනවා. එහෙනම් නිකන් ඉඳලා padi ගන්නවා. දකින්නකොට වැඩ කරනවා අනිත් වෙලාවෙ නිදා ගන්නවා. ආයතන කාලයක් යනකොට වැහිලා යනවා. බලන්න අපේ වචන නිසා අපේ ආයතන නිරෝධ වෙන ඇති අපේ වචන නිසා පෞල් ජීවිත අවුල් වෙන ඇති අපේ වචන නිසා දරුවෝ අපෙන් අත්හැරලා යන ඇති අපේ වචන නිසා සමාජය අපි කොම් වෙන ඇති එහෙනම් මේ ආයතනය තුළ පඬිතයා ඒකාන්ත වශයෙන්ම අපි ඇසුරු කළ යුතුයි. මේ පඬිතයා ජීවිත කාලෙම ආශ්‍රය කළ යුතුයි. එහෙනම් අපේ ජීවිතය තුළ මේ බාලයා පඬිතයා කියන තථාගතයන් වහන්සේගේ ධර්මතාවය අපි හදිනලා මෙනෙහි කරන්න ඕනේ. අපගේ ජීවිතයට ලැබිච්ච උත්තරීතර කමඨාණක් මේක. එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් අද ඉඳලා මේ කටගෙන පරිස්සම් වෙන්න වචනය මේ ලෝකයේ ඕන එකක් කරන්න පුළුවන්. රජකමටපත් වෙලා තියෙන්නේ වේදිකාවේ කතා කරලා මිසක් මිනිසුන්ට බය කරලා නෙමෙයි. එහෙනම් වචනය වේදිකාවේ කතා කරාම ඒ වචන වලට පෑදිලා එයාව රජ කරනවා නම් වචන වලට පෑදිලා මිනිස්සු එයාට ගෞරව කරනවා නම් ඒකට උදාහරණ අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ විවේකයෙන් හිටියානම් අද භාග්‍යතුන් වහන්සේට කිසිම කෙනෙක් වඳින්නේ නැහැ. එහෙම කෙනෙක් හිටියද කියලාවත් මිනිස්සු දන්නේ නැහැ. උන්වහන්සේගේ ශ්‍රී මුඛය විවෘත කරලා 84000ක් දේශනා කරපු නිසා ඒ වචනයට මිනිස්සු වඳිනවා ඒ ධර්මයට වඳිනවා ඒ කමඨානට නිවන් පණිවිඩයට වඳිනවා ඒ මිනිස්සු හැමෝම දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ಗುಣධර්ම මොනවද කියන එක එහෙනම් වචනේ නිසා රජ වෙනවා වචනේ නිසා බුදු වෙනවා වචනේ නිසා මේ ලෝකයේ මිනිස්සු නිന്ദාවට අප්‍රසංසාවට අගෞරවයටපත් වෙනවා එහෙනම් මොකේ තුලින් අද ඉඳලා පඬිතියව ආශ්‍රය කරන්න මුකේ තුලින් අද හිඳලා තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසුරු කරමු. එහෙනම් අපගේ ජීවිත කාලය තුල තවත් එක බාලයක් ඉන්නවා. ඒ තමයි අපේ නාසය. මේ නාසය කියන මේ බාලයා සුවඳට කැමති, ගඳට අකමැති. එහෙනම් ගන්ධයක් අපට යම්කිසි කෙනෙක්ගෙන් එනවනම් අපි ඒ මිනිස්යාට නිඳා කරනවා අනේ මේ මිනිස්යා ළඟ තියෙන ගඳ කියලා එපා කරනවා කල්පනා කරලා බලන්න මේ ගඳ කියන සාමාන්‍ය දෙයකට මේ සංස්කාර ධර්මයට අපි වෛරය ඇති කරගත්තා, ද්වේෂය ඇති කරගත්තා. එහෙනම් මේ මිනිස්යාට නිඳා කරන්න, අපාස කරන්න, වෛර කරන්න තරම් අපි දුස්සීල වුණා. එහෙනම් මේ ගන්ධයට මොනවද කරන්න බැරි ඕනම එකක් කරන්න පුළුවන්කම තිබුණා. එහෙනම් මේ ගන්ධය තුලින් අපි සුවඳක් දැනෙනකොට අනේ මොනතරම් සුවඳද පිච්ච මල් සුවඳ තියෙන සුවඳ විලවුන් තවරාගෙන ඇවිල්ලා ගොඩාක් පිරිසිදුවට ඉන්නවා කියනකොට අපි එයාට ආදරෙයි එයා ළඟ ඉන්නවා එයාට අපි ප්‍රියයි එහෙනම් අපි සුවඳට ඇලෙනවා ගඳට ගැටෙනවා ඇලීම ගැටීම නවත්ත ගන්න බැරුව අපි මේ ලෝකයේ සංසාරයේ නැවත නැවත දුක් විඳ විඳ ඇවිදිනවා කල්පනා කරලා බලන්න මේ නාසය තුලින් අපට මේ සංස්කාර ධර්මයන් ඉවර කරගන්න බැරි මේ නාසය තුලින් අපට මේ ඇලීම ගැටීම නවත්ත ගන්න බැරි අපි කොච්චර දුර්වලද කියලා මේ ලබාපු මිනිසක් භවය තුලින් එහෙනම් යම් කිසි කෙනෙකුගේ කයෙන් ගන්ධයක් ඇති වෙනවා නම් ඒ දුර්ගන්ධය තුල කැළඹෙන්නේ නැතුව අනේ මේ වාගේම මගේ කය දුර්ගන්ධයි මේ කයේ කෙල සොටු සෙම මේ අසුචි මල මූත්‍රා දාඩිය මේ හැම එකක්ම තියෙනවා එහෙනම් මේ ලෝකේ කවුරු සුවඳ හැමෝම ගඳයි කොච්චර නාලා පිරිසිදු කළා ඉතියත් මේ බඹයක් විතර උස තියෙන මේ කය කුණු ලොරියක් මේක තුල තියෙන කැතකුණු කොච්චරද කියලා කිව්වොත් කිසිම මිනිසෙක් මේකට ප්‍රිය නැහැ එහෙනම් මේ තරම් කැතකුණු වෙලා ඉන්න මම තවත් කෙනෙකුට කොහොමද නිඳා කරන්නේ කියලා පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා නම් එයාගේ නාසය එයාගේ පඬිතියා බවට පත් වෙනවා ඒ ගඳ දැනෙන සෑම මොහොතක් තුළම එයාට අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් නම් එයාගේ නාසය එයාට වණ්ඩිතය කෙනවා ගඳ දැනෙනකොට වෛරයක් ඇති වෙන්නේ නැතුව ඒ මනුස්සයාට මෛත්‍රිය පාන්න පුළුවන් නම් එයාට කය පිරිසිදු කරගන්න උදව් කරන්න පුළුවන් නම් අනුකම්පාවෙන් කතා කරන්න පුළුවන් නම් ඒ මෛත්‍රී භාවනාව වැඩිම තුළින් එයාගේ නාසය එයාට පඬිතෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ ගඳ දැනෙනකොට එයා බනිනවා නම් විවේචනය කරනවා නම් නිඳා කරනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා බාලයක ආශ්‍රය කරනවා. කල්පනා කරලා බලන්න අපේ කයේ කොච්චර බාලයෝ ඉඳලාද කොච්චර පඬිතියෝ ඉඳලාද ඒ වගේම තමයි තවත් බාලයෙක් ඉන්නවා ඒ තමයි මේ බබයක් විතර ඔස තියෙන මේ කය අපි මේ ලෝකයේ කොච්චර ධම්මචර්යාවෙන් ඇසිරෙන්න පුළුවන්කම තිබුණත් අපි එහෙම ඇසිරෙන්නේ අපට ඕනෑ විදිහට අපි ඇසිරෙනවා අපට ඊතුවක්කාරකමින් අපි කටයුතු වල නිරත වෙනවා දෙමව්පියන්ට කීකරු වෙන්නේ සමාජයට කීකරු වෙන්නේ රජයට කීකරු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට කීකරු වෙන්නේ එහෙනම් මේ විදිහට අපට ඕනෑ විදිහට මාන්නෙන් ආංකාරයෙන් උඩඟුවෙන් කටයුතු කරන්න ගියාම අපි මේ ලෝකයේ ගොඩාක් නිന്ദාවට දුකට හේතු හදා ගන්නවා දුක් විඳින්න සිද්ධ වෙනවා එහෙනම් අපේ චර්යාව අපි හදන්න ඕනේ මේ චර්යාවෙන්න බාලයා අයින් කරන්න ඕනේ පඬිතිය ආශ්‍රය කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විනයානුකූලව දසසිල් වලට අනුව මේ කය සංවර කරගන්න ඕනේ අපේ චර්යාව ගොඩාක් නිවිච්ච චර්යාවක් වෙන්න ඕනේ එහෙනම් නැකිටින්ටත් ඉඳගන්ටත් ඇවිදින්නත් කතා කරන්නටත් චර්යාවල් නිරත වෙන්නටත් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ හේතුව මේ චර්යාව නිසා ඕනතරම් වැරදි වෙන්න පුළුවන් අකටයුතු දේවල් සිදු වෙන්න පුළුවන් එහෙනම් අපේ මේ කය තුළින් අපි යම්කිසි චර්යාවක් කරනවා නම් නාම රූප ධර්මයක් එක්ක ගනුදෙනුවක් කරනවා නම් අපි ඒකාන්ත වශයෙන්ම ඒක සීලයට විනයට එකඟ වෙන තරමට පරිස්සම් කරන්න ඕනේ අපි අහංකාරයෙන් මාන්නෙන් උඩමුකමෙන් මමත්වෙන් වැඩ කරනවා නම් අපිට ඕන විදිහට ඉතුවක්කාරකමින් ක්‍රියා කරනවා නම් එයා කවුද මේ ලෝකයේ බාලයා ඇසුරු කරන බාලයෙක් ඒ වගේම තමයි අපි සංවරව ඇසිරෙනවා නම් අපේ දෙමව්පියන්ට උදේටයි අවසටයි වන්දනා කරනවා නම් උදේට ඉස්කෝලේ යනකොට වැඩට යනකොට අපි දෙමව්පියන්ට වැඳලා යනවා ඒ වගේම නිින්දට යන්න කලින් දෙමව්පියන්ට වැඳලා නිින්දට යනවා ඒ චර්යාව තමයි පඬිති ආශ්‍රය කරනවා කියලා කියන්නේ වැඩිහිටියන්ට අකමැත්තක් ඇති වෙන විදියට වැඩිහිටියන්ගේ සිත රිදෙන විදියට කටයුතු නොකර පරිස්සම් වෙනවා එයා පඬිතෙක් ආශ්‍රය කරනවා දරුවෝ ඉදිරියේ නියම පියෙක් විසින් ඇසිරෙනවා නම් දරුවෝ ඉදිරියේ නියම මයනියෝ වෙනින් අය ආශ්‍රය කරනවා නම් ඇසිරෙනවා නම් අන්නා පඬිතිව ආශ්‍රය කරනවා සමාජයට ඔබින විදියට ඇසිරෙනවා නම් සමාජයට පිළිකුලක් නින්දාවක් නොවන විදියට කයෙන් එයා වග බලා ගන්නවා නම් එයා පඬිතිව ආශ්‍රය කරනවා එහෙනම් මේ විදියට අපේ කය පඬිත සේවනයක් කරන්න පුළුවන් අපේ කය තුලින් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න පුළුවන් ඒ වගේ තමයි අපේ ජීවිතයේ තවත් ඉන්නවා පඬිතියෙකුයි බාලයෙකුයි ඒ තමයි අපේ සිත අපි S2 පියාගෙන එක තැනක වාඩි වෙලා බොහොම සංසුන්ව ඉන්නවා. නමුත් ලෝභ, දේශ, මෝහ, රාග, වෛර කින සිතවිලි ඕනතරම් මේ චෛතසික වලින් ඇති වෙනවා. අසුවලා මට මේම කළා. මම කවදාරි දවසක එයාගෙන් පලිය ගන්නවා. මේ මේ අය මට මේ මේ දේවල් කළා මම අත්තරින්නේ මැරෙන්න මොහොතක් තියේදී හරි මම මේකේ වන්දිය ගන්නවායි කියලා වෛර බැඳ ගන්නවා මට මේ මේ දේවල් කරන්න බැරි වුණා මේ මේ ඉඩම් මට අයිති කරගන්න බැරි වුණා මේ වාගේ ගයක් අදන්න බැරි වුණා මගේ දරුවෝ ලව්වලා හරි මම මේක හදවනවා කියලා අපි ලෝභ වෙනවා ඒ වගේ තමයි අපි මේ ලෝකේ සෑම වස්තුවකටම අපි රාග වෙලා තියෙනවා මේ විදිහට අපේ චරිතය තුළ මේ චෛතසිකයේදී අපි කල්පනාවෙන් බලනකොට අපට පෑදිලිව පේන විශේෂ කාරණාවක් තමයි මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ අපි බාලයෝ ආශ්‍රය කරලා තිනවා සිටිවිලි වලින්. අද ඉඳලා අපි තීරණය කරමු අපගේ චෛතසිකය තුලින් කවදාවත් මම බාලයෙක් ආශ්‍රය කරන්නේ මම ලෝභ දේශ මොහ රාග වෛර කිසිම දෙයක් මම මෙනෙහි කරන්නේ ඒකට අනුව මම මේ ලෝකයේ කිසිම චර්යාවක නිරත වෙන්නේ නැහැ. මම සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ මම මේ ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ අකුසල මූලයන් නිරෝධ කරන වැඩපිළිවෙලේ යෙදෙනවා අද ඉඳලා මිනිස්සු හැමෝම මට වඩා යහපත් කියලා හිතමු අද ඉඳලා මිනිස්සු හැමෝම මට වඩා ප්‍රඥාවන්තයි කියලා හිතමු අද ඉඳලා මිනිස්සු හැමෝම මට වඩා සීලවන්තයි කියලා හිතමු. මම මේ ලෝකයේ යාචකයෙක්, මම අසරණ සරණ වෙච්ච කෙනෙක්, මම මේ ලෝකයේ අන්ත අසරණයි. මේ ලෝකයේ හැමෝම ගුණයාපත්, මම විතරයි ಗುಣධර්ම වඩලා නැත්තේ කියලා යටාත්පාත්කම වඩමු. මේ ලෝකයේ හැම දෙයක්ම ඉවසගෙන කටයුතු කරන්න ඉවසිලිවන්ත සිතවිලි අපි තුලින් ඇති කරමු. සෑම ස්ථානයකම සෑම සිද්ධියක්ම විඳ දරා ගැනීමේ මානසිකත්වය අපි තුලින් නිර්මාණය කරගනිමු සෑම අසත්පුරුෂ ක්‍රියාවක්ම බොහොම සන්තෝෂයෙන් විඳ දරාගෙන ඒ අයට සත්පුරුෂ ක්‍රියාවේ යෙදෙන්න යාපත උගන්වන්න මානසිකත්වය අපි හදාගනිමු ඕනම් ඕනම කෙනෙකුගේ වරදක් දකිනකොට කැළඹෙන්නේ නැතුව සංසුන් වෙන්න ඒ මානසිකත්වය අදාගනිමු වරදේදී කැළඹෙන්නේ නැතුව නිවැරදියේදී ඒත් කැළඹෙන්නේ නැතුව නිවැරදි දේ වඩාත් නිවැරදි කරන්නටත් වරද නිවැරදි කරන්නටත් උදව් කරන ඒ සත්කාර ගුණධර්ම අපි තුලින් වඩා ගනිමු මේ විදියට අපි ගුණධර්ම වලින් මේ සිත පුරවනවා නම් නිතර නිතර ගුණධර්ම මෙනෙහි කරනවා නම් විනය මෙනෙහි කරනවා නම් සීලය මෙනෙහි කරනවා නම් මේ ලෝකයේ අපි තරම් පඬිතුයෝ ආශ්‍රය කරපු කට්ටිය මේ ලෝකේ නැති වෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම බාලයෝ වෙලා හිටිය කාලයක් ඒ බාලයෝ නිසා নানা ප්‍රකාර කර්ම නිස්පාදනය වුණා নানা ප්‍රකාර දුක් විඳින්න හේතු නිර්මාණය වුණා එහෙනම් මේ පින්වතුන් දැනගත්තා පඬිතුයෝ 6 දෙනෙකුත් මේ බඹයක් විතර ඔස තියෙන මේ කය තුල ඉන්නවා මේ පඬිතුයෝ තමයි අපේ ජීවිතේ හැමදාම අපිව බේරගන්නේ අපිව සංසාරයෙන් එතර කරන්නේ. එහෙනම් මේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. මේගලන්ට එක ඝනදෙනු කරන්න ඕනේ. කල්පනා කරලා බලන්න පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂය පාරමී ධර්ම පුරලා උන්වහන්සේ අටමස්ලේ නාර කොච්චර දන් දුන්නාද කියලා කිව්වොත් මේ මා පොළොවටත් වඩා මස් දන් දීලා මේ සාගරයටත් වඩා ලේ දන් දීලා ඒ මාබෝසතාණන් වහන්සේ මේ සසරේ ඇවිද්දේ අපිට මේ නිවන් පණිවිඩ කියන්ට එහෙනම් මේ නිවන් පණිවිඩයේ භාග්‍යතුන් වහන්සේට නිකම් පාළ වෙච්ච එකක් නෙමෙයි මේක අවබෝධ කරගන්නට මේ මේ ලෝක සත්‍යයට මේ පණිවිඩයේ දේශනා කරන්නට සාරාංශක කල්ප ලක්ෂයක් ඒ උත්තමයන් වහන්සේ මේ ලෝකයේ දුක් විඳා එහෙනම් එක්තරා භවයක අපට මතකයි මේ මහා සාගරයක් මැද්දේ Tamange රුවල පෙරලිලා අම්මත් පිටේ එල්ලාගෙන පීනගෙන එනවා තව ඇතම්ම ගානක් පීනන්න තියන වෙරළට අරි මාංශී කන්නත් නැ බොන්නත් නැ කලන්තය ඇදෙනවා වාගේ මෙච්චර අමාරුවෙන් එනකොට ඒ කරේ එල්ලිලා පාවෙලා එන ඒ මෑණියෝ කියන පුතේ මට වතුර පිපාසයි එතකොට ඇත්තටම අපි එතන හිටියනම් අපි කොච්චර කැළඹෙනවද අපිට කොච්චර තරහ යනවද මෙච්චර පීනන මට තියෙන ප්‍රශ්න මොනවද මේ අම්මා දන්නේ එහෙනම් මේ තරම් පිපාසයෙන් මං ඉන්නවා මට වතුර නැතුව ඉන්නකොට මේ කරේ එල්ලිලා වතුර ඉල්ලනවා අම්මා දන්නේ නැද්ද මං ළඟ බෝතලයක්වත් වතුරවත් මොකවත් නැති බව මේ මා මූදේ මේ වැලිත් එක්ක පොර බැද බැද යනකොට වතුර හොයන්න යන්න වෙලාවක් පිනවද එහෙනම් මේ මෑණියෝ ඇයි මේ වාගේ බොළඳ කතාවක් කියන්නේ එහෙනම් පීනන මට වඩා මාංශය අඩුයි ඇයි මේ මෑණියන්ට මේක තේරෙන්නේ නැත්තේ කියලා කවදාවත් මහා බෝසතාණන් වහන්සේ එහෙම හිතුවේ නැහැ උන්වහන්සේ කල්පනා කළා මෑනියෝ ඇයි මගෙන් පිපාසයට වතුර ඉල්ලන්නේ වතුර නැති බව දන්නවා එහෙනම් දැනගෙන මෑනියෝ ඉල්ලනවා නම් මෑනියෝ දන්නවා මගේ පුතා ගොඩාක් ප්‍රඥාවන්තයි එයා බෝධිසත්වෙක් එයා මගෙන් මට වතුර දෙයි එයාට වතුර දෙන්න පුළුවන් බෝධිසත්වයා මේ ලෝකේ ඕනම වෙලාවක ඕනම දෙයක් දන් දෙන්න සූදානම් එහෙනම් මේ බෝධිසත්වයාගේ චරිතය මේ පරීක්ෂා කරන්න ඇව්වේ කියලා ඒ බෝසතාණන් වහන්සේ තේරුම් අරගෙන ඉනේ තින පීය ඇදලා අරගෙන උර කපලා කියනවා අම්මේ අම්මා තමන්ගේ කයේ තින ලේ ටික තිරි කරලා පීලා මගේ පිපාසය සංසිඳෙව්වා එහෙනම් ඒ වගේ මගේ උරපලලා මේ ලේ ටික අම්මා බීලා පිපාසය සංසිඳව ගන්න ඒ අම්මගෙන් මම බීපු ලේවල ඒ අඩුව එහෙම නැත්නම් ඒ ණය මෙතනින් මම ගෙවන්න සූදානම් කියලා උරපලලා ලේ දෙනවා එහෙනම් මේ වගේ පාරමී ධර්ම ඒ බෝසතාණන් වහන්සේ පුරලා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. එහෙනම් මේ ධර්මයට අපි කීකරු වෙන්න ඕනේ මේකට ගෞරව කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් දුක් විඳලා දේශනා කරපු ධර්මයෙන් අපි වැඩක් ගන්න ඕනේ අපගේ ජීවිතය තුළ අපි නැවත නැවත බාලයෝ ආශ්‍රය කරනවා නම් ඒ මාබෝසත්චත් මාබෝසත් චර්යාවට අපි නිඳාවක් කරනවා උන්වහන්සේගේ පාරමිතාවට අගෞරවයක් කරනවා එහෙම කරන්න එපා පින්වතුනි. අද ඉඳලා ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකයේ විඳපු දුක්වලට අපි අර්ථයක් දෙමු. ඒක අර්ථවත් කරමු. උන්වහන්සේ මේ ලෝකයේ විඳපු වේදනා හැම එකටම අපි සානයක් සලසමු. මේ ලබාපු මිනිසත් භවයේ අරියත් ඵලයටපත් වෙලා අපි ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදන එක තමයි තථාගතයන් වහන්සේට අපි පූජා කරන පිරිකරය තථාගතයන් වහන්සේට අපි යම්කිසි ගෞරවයක් කරනවා නම් ඒ ගෞරවය තමයි සෝවාන් සකු르දාගාමි අනාගාමි ඵලයටපත් වීම. එහෙනම් අපේ ජීවිතවල අපේ භාග්‍යතුන් වහන්සේට ගෞරව කරනවා නම් මේ සම්බුද්ධ ශාසනයට යුතුයකම් වගකීම් ඉටු කරනවා නම් මේ සම්බුද්ධ ශාසනයට අපි යම්කිසි සේවාවක් කරනවා නම් අපි විසින් කරන්න තියෙන්නේ කෙලෙස් ටික නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් ඵලයටපත් වෙලා පිරිණිවෙන එක එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින්ම තියෙන බාලයෝ අයින් කරමු බාලයෝ නිරෝධ කරලා අදහිඳලා අපි බෝසත් චර්යාව යමු මේ ලෝකේ ඉන්නේ සියලුම කෙනා බෝධිසත්වරු අපි දන්නවා මා බෝසතාණන් වහන්සේ විවිධාකාර බවල ඉපදිලා විවිධාකාර චරිත වලින් ඉපදිලා මේ ලෝකයේ පාරමී ධර්ම පිරුවා. එහෙනම් සත්ව කුලවල ිටපු කතන්දර අපි 550 ජාතකෙන් කියවලා තියෙනවා. එහෙනම් මේ සියලුම දෙනා කවදාරි දවසක සංසාරෙන් එතර වෙන්න නිවන් දකින්න තුන්තරා බෝධියකින් එක බෝධියකටපත් වෙන්න ඕනේ. ඒක තමයි අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය එහෙනම් අපට නිවන් දකින්න තුන්තරා බෝධියකට යන්න ඕනේ නම් මේ පුරා කූඹියාගේ ඉඳලා මේ සියලෝම සත්වයෝ තුන්තරා බෝධියකටපත් වෙන්න ඕන නම් මේ සියලෝම දෙනා කවුද මේ හැමෝම බෝධිසත්වරු ඒ ඉඳලා බෝධිසත්වයෝ ඝාතනයටපත් කරන්න එපා. බෝධිසත්වයෝ නිඳාවටපත් කරන්න එපා. අපි ළඟ වැඩ කරන සේවකයෝ බෝධිසත්වරෝ, අපේ දෙමව්පියෝ බෝධිසත්වරෝ, අපි ළඟ ඉපදිච්ච දරුවෝ බෝධිසත්වරෝ, අපේ ඥාතියෝ මිත්‍රයෝ හැමෝම බෝධිසත්වරෝ. හේතුව හැමෝම සංසාරෙන් එතර වෙන්න තුන්තරා බෝධියකට යන්න ඕනේ. ඒ බෝධියට අදාළ බෝධිසත්ව චර්යාවේ නිරත වෙන්න ඕනේ. එහෙනම් අපි මාළු කූරියේ කනවනම් කරවල කෑල්ලක් කනවනම් බිත්තරයක් කනවනම් බෝධිසත්වයෙක් තමයි මේ තඹාගෙන කන්නේ උයාගෙන කන්නේ අපි මේ ලෝකයේ කිසිම බෝධිසත්වයෙකුට ඉන්සා පීඩා නොකරමු වේදනා දුක ඇති නොකරමු එහෙනම් අද හිඳලා අපි මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් ප්‍රතිපත්තිය කදනවා පඬිතියෝ පමණක් ආශ්‍රය කරමි තථාගතයන් වහන්සේගේ සරණ යමි උන්වහන්සේගේ සද්ධර්මයේ සරණ යමි මාර්ගඵලවලටපත් වෙච්ච ආර්ය මා සංඝයාගේ සරණ යමි එහෙනම් බඹයක් විතර උස තියෙන මේ කය අද ඉඳලා පරිස්සම් කරගන්න මේ ඇසකන දිවනාසය සමසිත මේ නාම රූප ධර්මත් එක්ක මේ වස්තුත් එක්ක ගනුදෙනු කරනකොට කිසිම මොහතක පින්වත්නි ඇලෙන්න යන්න එපා ගැටෙන්න යන්න එපා බලාපොරොත්තු ඇති කරගන්න එපා නැවත ඉපදීමට හේතුවක් හදාගන්න එපා පරිස්සමෙන් කටයුතු කරන්න සෑම මොහොතකම කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න පඬිතියෝ ආශ්‍රය කරන්න තමන්ගේ ආයතන අය තුල තියෙන ධර්මානුකූල සිටිවිලි ධර්මානුකූල චර්යා තමයි පඬිත සේවනය කියලා කියන්නේ. එහෙනම් අපි නැවත නැවත පඬිතියෝ ආශ්‍රය කරන්න ඕනේ. නැවත නැවත අපි කල්යාණ මිතුරු ඇසුර මේ බඹයක් තියෙන උස තියෙන කය තුලින් කරන්න ඕනේ. එහෙනම් මේ ධර්ම දේශනාව අපගේ ජීවිතවල දුර්ලභ ගණයේ ධර්ම දේශනාවක් වුණා. හේතුව මේ මාමංගල සූත්‍රයේ මේ ගාථාව අපි කටපාඩමින් දන්නවා. අපි මේක ගොඩාක් වාරයක් ගණන් සජ්ජායනා කරලා තිනවා, ශ්‍රවණය කරලා තිනවා. නමුත් මම නිවන් දැකලා නැති එකේ අවසාන ධර්ම දේශනාව මේක කියන එක අපි වටහා ගත්තේ නැහැ. මට අවශ්‍ය අන්තිම කමඨාන මේක කියන එක මම වටහා ගත්තේ නැහැ. මන් ලබාපු මිනිසත් භවයේ මගේ දුක නිවන බෝසත් චර්යාව මේ ගාතාව කියන එක මම වටාගත්තේ නෑ අදහපට වටා ගන්නට අවස්ථාව උදා වුණා එනම් මේ පින්වතුන් අද ඉඳලා මේ ගාතාව චරිතයක් බවට පත් කරන්න අද ඉඳලා මේක ಗುಣධර්මයක් බවට පත් කරන්න අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ අපට ඕන තරම් දුක් දෙන නිඳා කරන හැම කෙනාටම යහපත කරන්න මේ ලෝකයේ මොනතරම් අසත්පුරුෂ දේවල් දැක්කත් ඒ හැම දෙයක්ම යහපතක් වශයෙන් දකින්න මගේ කර්මයට මේක පේන්නේ මගේ අඩුවට මේක පේන්නේ මං කරපු අනවශ්‍ය වැඩ නිසා තමයි මම මේක දකින්න ඉපදුනේ කියලා තමන්ගේ අඩුව දකින්න අනිත් අයගේ අඩුව දකින්න එපා තමන්ගේ තියෙන අඩුපාඩු දෝෂාරෝපණ ටික හදාගන්න අනිත් අයට දොස් කියන්න එපා මේ විදියට අදහිඳලා අපි බෝධිසත්වයෙක් වශයෙන් මේ බෝසත් චර්යාවේ නිරත වෙමු. අදහිඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණ යමු. අද මේ ආගත්තා වූ ශ්‍රවණය කරගත්තා වූ මේ ධර්මය අපගේ ජීවිතයේ කවදාවත් නිවන් දකින්නට අපට අපෝසත් වෙච්ච අඩුව හදාගන්න ලැබිච්ච කමඨාණක් කරගන්න එහෙනම් නැවත අපට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය නැහැ මේ ඇයිච්ච ධර්මය අපේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව බවට පත් වේවා මම නිවන් දකින්න බැරුව දුක් විඳ විඳ හිටපෝ ඔයාගෙන හිටපෝ කමඨාන බවටපත් වේවා ඒ විතරක් නෙමෙයි මාගේ ಗುಣධර්ම වල තියෙන අඩුපාඩු සෑම එකක්ම අදා ගන්න දුනද ಗುಣධර්ම අනුශාසනාවක් බවටපත් වේවා එහෙනම් මේ මාමංගල සූත්‍රයේ අසේවනාච්ච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන මේ උත්තරීතර ධම්මපදය මාගේ නිවන මාගේ කමඨාන මාගේ විමුක්තිය මාගේ පරිණිරවාණය කියන මේක අදිස්ථාන කරගෙන අද ඉඳලා ಗುಣධර්ම වඩන්න බාලයෝ අපේම කයමයි පඬිතයා අපේම කයමයි බාලයාත් මමමයි පඬිතයාත් මමමයි කියන අදිස්ථානය කරගන්න ඒ වගේම තවත් බාලයෙකුත් පඬිතයෙකුත් ඉන්නවා එයා මේ සලායතන වලින් එයාට ගිය කෙනෙක් එයා තමයි මේ ලෝකයේ තියෙන නාම රූප ධර්මතාවය තුළ පවතිනා වූ අත්තකිල මතානි යෝගයත් කාමසුකල්ලිකානි යෝගයත් කල්පනා කරලා බලන්න මේ ලෝකයේ අන්ත දෙකක් පවතිනවා එකක් අත්තකිල මතානි යෝගය අනිත් එක කාමසුකල්ලිකානි යෝගය කාමසුකල්ලිකානි යෝගය කියලා කියන්නේ කුසලාන්තය අත්තකිල මතානි යෝගය කියලා කියන්නේ අකුසලාන්තය එහෙනම් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ අත්තකිල මතාන යෝගයේ වැඩ කරනවා නම් දුකට හේතු හදනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම බාලය ආශ්‍රය කරනවා මේක සලායතන වලින් එයාට ගිය ධර්මයක් එහෙනම් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ කුසලස්ස උපසම්පදාව නිර්මාණය කරනවා නම් කුසල් උත්පාදනය කරනවා නම් නිවනට අදාළ එයා මේ ලෝකයේ පඬිතියෝ ආශ්‍රය කරන කෙනෙක් එහෙනම් කල්පනා කරලා බලන්න අපිට ආයතන 6න් පස්සේ අත්වෙනි ආයතනය පසෙන් එකක් වඩන්න තියෙනවා. ඒක තමයි මේ ලෝකේ සෑම අණුවක්ම නිර්මාණය වෙලා පටවියාපෝ තේජෝ වායෝ කියලා භූතයෝ හතර දෙනෙක් නිර්මාණය වුණා. ඒ භූතයෝ හතර දෙනා මේ විශ්ව තරලය තුල ඒක රාශි වෙනකොට ප්‍රමාණයන් වලින් එකතු වෙනකොට නාමයකුයි රූපයකුයි ලැබෙනවා. ඒ රූප වලට නාම වලට වටිනාකම් ලැබෙනවා. ඒ වටිනාකම් වලට අනුව අපි එක්කෝ ඒක සම්බන්ධයෙන් දුකක් ඇති කරගන්නවා නැත්නම් ඒක අත්හැරලා සතුටක් ඇති කරගන්නවා එහෙනම් මේ පින්වතුන් මෙච්චර දුර මෙච්චර වියදම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ සංසාරයේ දුක අත්හරින්න දුකට විරුද්ධව කටයුතු කරන්න එහෙනම් දානයක් දෙන්න අපි අදාසක් ඇති කරනවා කියන්නේ එයා අත්හැරීමේ පාරමිතාව පුරනවා කියන එක දන් දෙන්නේ මොකටද ඉවර කරන්න එහෙනම් දානය තුලින් අපි මේ ලෝකේ ඉවර වෙන්න කටයුතු කළා දන් දීම තුලින් අපි මේ සංසාරයේ විමුක්තියට වැඩ කළා දන් දෙන අයගේ ඉවර වෙන්නේ වස්තු නෙමෙයි කර්මය එහෙනම් අපි ළඟ තියෙන ධනය, අපේ කර්මයන්, අපේ අධ්‍යාපනය, අපේ කර්මයන්, අපේ වත්කම්, අපේ කර්මයන්, අපේ ඥාතියෝ, මිත්‍රයෝ, දූ දරුවෝ ඔක්කොම අපේ කර්ම. එහෙනම් මේ කර්ම ඉවර වුණොත් විතරයි අපට මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ පින්වත්තුන් අද ඉඳලා මෙනෙහි කරන්න අත්වෙනි ආයතනයට අනුව මේ පාළයා පඬිතයා අපි අසුරු කරන්න ඕනේ නම් නොඇසුරු කරන්න ඕනේ නම් අපි මේ ලෝකයේ අත්තිකල මතාන යෝගය කාමසුකල්ලි කාණ යෝගයට අනුව ජීවත් වෙන්න ඕනේ. එහෙනම් මේක කියන්නේ දෙවිවරුන්ට එහෙනම් දෙවිවරු එකත් පසක වැඩ හිඳලා තථාගතයන් වහන්සේ ඉදිරියේ බොහෝම සංවරව වැඳගෙන භාග්‍යතුන් වහන්සේට සාදුකාර දෙනවා බාලයා පඬිතියා ආශ්‍රය කරන්න එපා කියනකොට එහෙනම් මේ බාලයා පඬිතියා කවුද කියලා ඒ පින්වතුන් ඒ දෙවිවරු දන්නවා කවුද දුකට හේතු ඇති කරගන්නවා නම් බාල ආශ්‍රයක් සැපතට නිවනට හේතු ඇති කරගන්නවා නම් පණ්ඩිතාශ්‍රයම් එහෙනම් අසකන දිවනාසය සම නැතුව ඒගොල්ලෝ මේ බාලයා පණ්ඩිතයා අඳුනගත්තා දෙවිවරු කෑගාලා සාදුකාර දුන්නා අපිට මේ බාලයා තේරුම් ගියා අපි දිව්‍ය ලෝකයේ ඉඳගෙන ගොඩාක් සැපවත් ජීවිතයට ගොඩාක් සැප විඳින්න අපි හේතු හදනවා නැවත නැවත දිව්‍ය ලෝකෙම ඉන්න අපි කරුණාකාරණා සම්පාදනය කරගන්නවා විමාන හදාගන්න කුසල් එකතු කරනවා ගෙවල් හදාගන්න විශාල යාන හදාගන්න කුසල් එකතු කරනවා අපට අවශ්‍ය විමානේ හදාගන්න කුසල් නැති වෙනකොට අපි මා පොළොවට ඇවිල්ලා ගාරකගත් රුක්ක මූල දේවතාවා වෙනවා වැව රකගත් වැවේ බාර దేవතාවා වෙනවා ගම ආරක්ෂා කරන ගම්බාර දෙයියා වෙනවා ගල බාර ගල දෙයියා වෙනවා එහෙනම් විහාර බාර දෙයියා සේනාසන බාර දෙයියා බුද්ධ ශාසනය බාර දෙයියා තථාගතයන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන දෙයියා ඉෂ්ට දේවතාවා වන දේවතාවා සත්ව දේවතාවා කියලා මේගොල්ල මේ මාපොළොට ඇවිල්ලා নানা ප්‍රකාර දේවල් වලට වැඩ කරලා කුසල් එකතු කරනවා විමානයක් හදා ගන්න ඕනේ. සක්‍ර දේවේන්ද්‍රයාට විශාල මාලිගාවක් තියෙනවා. අඩුම තරමින් අතරෙන් පංගුවක්වත් අදන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ මේ මාපලෝට ඇවිල්ලා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා කියනකොට සාදු සාදු කියලා ඒ පින් ටික අනුමෝදන් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ දිව්‍ය ලෝක සැපයට සැප විඳීම පිණිස එහෙනම් මේ දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මේ මංගල කරුණු භාග්‍යතුන් වහන්සේ අසේවනාච්ච බාලාණන් පණ්ඩිතානංච සේවනා කියලා කියනකොට ඒ දෙවිවරු තේරුම් ගත්තා තථාගතයන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මය භාග්‍යතුන් වහන්සේ අපට තේරුම් කරලා දුන්නා දෙයියෝ තේරුම් ගත්තා මේනම් අපි දුකට හේතු හදනවා කියලා කියන එකත් සැපයට හේතු හදනවා කියන එකත් මේ දා භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙනම් සමහර දෙයියෝ කෝප වෙනවා. අපි කියනවා දෙයියෝ කෝප වෙලා කියලා. දෙයියෝ ආරූඪ වෙලා අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලාගෙන කනවා. එයා කෑදර වෙනවා. එහෙනම් මස් මාංශ කාලා අරක්කු බීලා දෙයියෝ ආරූඪ වෙලා තොইলනටලා ඒ ඇති කරගත්තා වූ ජනිත කරගත්තා වූ උත්පාදනය කරගත්තා වූ අකුසල මූල කර්ම නිසා දිව්‍ය ලෝකයේ තේජස අඩු වෙලා මයේ ශාක්‍ය දෙවියා අල්පේ ශාක්‍ය දෙවියා වෙලා අල්පේ ශාක්‍ය දෙවියා චුත වෙලා තිරිසන් ලෝකයෙන් ඉපදෙනවා අපායයෙන් ඉපදෙනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන්නවා දිව්‍ය ලෝකයේ මිනිස්සු ප්‍රපාතයට යන ක්‍රමවේදයකුත් ඉහළට යන ක්‍රමවේදයකුත් කියලා ක්‍රමවේද දෙකක් පවතිනවා එහෙනම් මේ දෙයයන්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපායට යන්න නැවත ඉපදීමට යන්න දුකට හේතු වෙන්න අන්නා වැඩ කරනවා නම් එයා මේ ලෝකයේ අත්ති කියලා මතාන යෝගයේ වඩනවා එහෙනම් යම් කිසි කෙනෙක් කුසලස්ස උපසම්පදාව හදනවා නම් නිවනට අදාළ කුසල් පුරනවා නම් ಗುಣධර්ම වඩනවා නම් සීලය තුල ජීවත් වෙනවා නම් එයා මේ ලෝකේ උත්තරීතර ජීවියෙක් එයා මේ ලෝකේ කාමසුකල්ලිකාණු යෝගයේ වඩනවා එහෙනම් මේ අන්ත දෙකට සාපේක්ෂව දේශනා කරපු ධර්මය තමයි අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන් කියන එක තවත් භාග්‍යතුන් වහන්සේ තවත් ධර්මයක් කියනවා මේක අටවෙනි මට්ටමේ ධර්මයන් අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා මොකද්ද මේ අටවෙනි මට්ටමේ තියෙන ධර්මය මහේසාක්‍ය දෙවිවරු ඉන්නවා විශාල ප්‍රදේශ බාර දෙවිවරු විශාල විමාන බාර දෙවිවරු රජකම් කරන දෙවිවරු අපේ අපි දන්නා සක්‍ර දේවේන්ද්‍රයා මේ ලෝකේ රජෙක් කියලා එහෙනම් මේ වගේ රජවරුන්ට සාපේක්ෂව ධර්මයක් කියනවා අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා ඒ ධර්මයේ තමයි ඇලීමේ ගැටීමේ ධර්මතාවය යම් කිසි කෙනෙක් ඇලෙනවා නම් බාලාශ්‍රය කරනවා යම් කිසි කෙනෙක් ගැටෙනවා නම් පණ්ඩිතාශ්‍රය කරනවා දෙවිවරු මේ ලෝකේ නිතර නිතර කල්පනා කරන්නේ රජ වෙන්නේ කොහමද සක්‍ර දේවේන්ද්‍රයාට තියෙන ප්‍රශ්නය සිංහාසනය තව කෙනෙකුට බාර නොදී තමන්ම රජකමේ දීර්ඝ කාලිනව ආනන්තරීය කාලයක් වෙනකම්ම ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව එයා ඇලෙනවා මහේසාක්‍ය දෙවිවරු තව තවත් කුසල් එකතු කරනවා කොහොම හරි සක්‍ර දෙවේන්ද්‍ර තනතුරට යන්න රජකම ලබා ගන්න මේ ලෝකයේ පටවියෙන් ඇදිච්ච මේ මිනිස්සු අතරත් මේ ප්‍රශ්නය තියෙනවා මේ පටවිය තුල තියෙන මේ නාම රූප ලෝකයේ තුල රජකම වෙනුවෙන් මේ ලෝකයේ ඕනම ආනන්තරීය පාප කර්මයන් කරන්න මිනිසුන්ගේ සිත සූදානම් ඒ විතරක් නෙමෙයි ඒ රජකම රැකගන්න දීර්ඝ කාලීනව රාජ්‍ය සම්පත් භුක්ති විඳින්න ඕනම ආනන්තරීය පාප කර්මයක් කරන්න සූදානම් එදා තථාගතයන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ ජේතවනාරාමේදී උන්වහන්සේ මේ ධර්මයේ තේරුම් ගත්තා මේක සක්‍රදේවේන්ද්‍රයා තුලත් මහේ ශාක්‍ය දෙවිවරු තුලත් තියෙන ප්‍රශ්නයක් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා දේශනා කළා. ඒ දෙවිවරු තේරුම් ගත්තා අපි මේ සැප සම්පත් වල ඒ භුක්තියට ඇලෙනකොට මේ රජකම නඩත්තු කරන්න ඇලෙනකොට අපි බාලයෝ ආශ්‍රය කරනවා එහෙනම් මේක ආරක්ෂා කරගන්නට මේකට තියෙන බාධා නැති කරන්නට අනිත් අය නින්දාවට අපාසයට දඬුවමට ලක් කරනකොට අනිත් අය විනාශ කරලා මගේ රජකම මං ආරක්ෂා කරනකොට මම ගැටෙනවා මේ හැලීම ගැටීම නවත්තන්න කියලා තමයි මේ කියන්නේ එහෙනම් අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ ඇලීම ගැටීම තුලින් ඇතිවෙනා වූ ධර්මතාවය භාග්‍යතුන් වහන්සේ නැවත ධර්මයක් දේශනා කරනවා අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා ඒක තමයි මේ ලෝකයේ තියෙන ඇතිවීමේ නැතිවීමේ ස්වභාවය එන ඇති වෙනවයි කියලා කියන්නේ බාල ආශ්‍රය නැති වෙනවයි කියලා කියන්නේ පණ්ඩිතාශ්‍රය මේක බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම විඥාන වලට දේශනා කරන ධර්මයන් එහෙනම් භාග්‍යතුන් වහන්සේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන එක නවවෙනි මට්ටමින් මේ ලෝක සත්වයාට දේශනා කරනවා බ්‍රහ්ම ලෝකෙන්න දෙවිවරුන්ට මේ බ්‍රහ්මයේ ඇවිලා මේ භ්‍රමණය තුලින් මේ පණිවිඩය Tamanට ලැබිලා ඒගොල්ලෝ සාදුකාර දෙනවා බ්‍රහ්ම ලෝකේ ඉඳලා තථාගතයන් වහන්සේ අපට නිවන දේශනා කළා අද ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය අපට සාපේක්ෂව කියලා මා බ්‍රහ්මයා මේ ධර්මයේ තේරුම් අරගෙන ඒක සරල කරලා මාස ගාණක් දේශනා කරනවා මේ අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන තථාගත පණිවිඩය තුල තියෙන අභ්‍යන්තරය ඒක තමයි මේ ඇති වෙන ස්වභාවයයි නැති වෙන ස්වභාවයයි බ්‍රහ්ම ලෝකේ මොකවත් නැහැ. එන ඇති වෙලා නැති වෙලා නැති වෙලා ඇති වෙලා යන ස්වභාවය විතරක් පවතිනවා. ඒකට සාපේක්ෂව ඒ බ්‍රහ්මයෝ මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒගොල්ලෝ දේශනා කරනවා ඇතිකරන්න වෑයම් කරනවද? එයා බාලයේ ආශ්‍රය කරනවා. නැතිකරන්න වෑයම් කරනවාද එයා නිවනට කටයුතු කරන නිසා පඬිතිව ආශ්‍රය කරනවා මේක මුල් කරගෙන ධර්මයක් නිර්මාණය වෙනවා එහෙනම් අපේ ජීවිතවල ගෙයක් ඇති කරගන්න, වාහනයක් ඇති කරගන්න, වස්තු ඇති කරගන්න, රත්තරන් මිල මුදල් ඇති කරගන්න, දරුවෙක් ඇති කරගන්න, අපට සාකරුවෙක් සාකරියෙක් ඇති කරගන්න වෑයම් කරනවා නම් අපි මේ ලෝකේ බාලයෝ ආශ්‍රය කරනවා බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව එහෙනම් යම්කිසි කෙනෙක් ඇති වෙච්ච දේවල් නැති කරන්න උත්සාහ කරනවා නම් හැමදේම දන් දෙනවා නම් එයා සිදුවත් කුමරු වාගේ රම්‍ය සුරම්‍ය සුභ හත්තරලා මේ ලෝකේ සෑම ධර්මතාවයක්ම නිරෝධ කරනවා නම් එයා මේ ලෝකේ හැම දෙයක්ම අත්තරපෝ මාබෝසතරන් වහන්සේ නැති කරන්න උත්සාහ කරන පඬිතිය සේවනය කරන කෙනෙක් එහෙනම් මේ ලෝකේ අපි ඇති කරන්න නැති කරන්න කරන වෑයම තමයි පඬිත බාල කියන ඒ ස්වභාවයන් දෙකම එහෙනම් තථාගතයන් වහන්සේ නැවත අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන ධර්මතාවය තුළින් අරූපාවචර බ්‍රහ්ම ලෝකයට ධර්මයක් දේශනා කරනවා ඒ ධර්මයේ තමයි අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා අරූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් සාදුකාරයක් ඇෙනවා දෙවිවරු කලබල වෙලා කල්පනා කරනවා සියලෝම දිව්‍ය ලෝකවලින් සාදුකාර ඇහිච්ච එක ඇත්ත හේතුව දිව්‍ය ලෝකයට සාපේක්ෂව කියපු නිසා බ්‍රහ්ම ලෝකයෙන් සාදුකාරයක් ඇදිච්ච එක ඇත්ත ඇයි තපෝවනේ ඍෂිවරු ගොඩාක් තපෝවණයෙන් චුත වෙලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා බ්‍රාහ්මණයෝ ගොඩාක් ප්‍රඥාවන්තයෝ බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නවා. එහෙනම් ඒ උත්තමයෝ මේක ගැඹුරින් තේරුම් ගන්න ඇති. ඒ නිසා සාදුකාර දෙන්න ඇති කියලා ඒගොල්ලෝ ඒක පිළිගත්තා. අරෝ පාවචර බ්‍රහ්ම ලෝකේ මොකවත් නැහැ. හේතුවක් නැත්නම් ඒ මිනිස්සු කොහොමද මේක තේරුම් ගත්තේ? අරෝ පාවචර ඉන්නේ ගොඩාක් ප්‍රඥාවන්ත බ්‍රහ්මයෝ. මේ ලෝකේ විශේෂ ಗುಣධර්ම වඩපු බ්‍රහ්මයෝ. එහෙනම් ඒගොල්ලන්ගේ ආයුෂ කල්ප කෝටි ගණන් ඇයි ಗುಣධර්ම වලින් පරිපූර්ණයි කියලා කිව්වේ කිසිම දුකක් ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ දැනෙන්න සිතිවිල්ලක් නැහැ කිසිම නාමයක් රූපයක් අටගන්නේ නැහැ ඒක දකින්න අකුසල නැහැ එහෙනම් ඒ තරම් කුසල් පුරපෝ කිසිම නාම රූපයක් නැති ඇලීමක් ගැටීමක් නැති ලෝභ දේශ මොහ රාග නැති අරූපාවචර බ්‍රහ්ම ලෝකයෙන් සාදුකාරය එන්නේ ඇයි කියලා බලනකොට ඒ උත්තමයෝ තේරුම් ගත්තා අසේවනාච බාලාණන් කියන්නේ බොරු කතාවක් පණ්ඩිතානංච සේවනා කියන්නේ බොරු කතාවක් හේතුව මමමයි බාලයා මමමයි පණ්ඩිතයා ප්‍රඥාවෙන් 100න් ඉන්නවා නම් එයා බාලයා 80න් මෝඩෙක් වාගේ ඇසිරෙනවා නම් එයා බාලයා පඬිතයා එහෙනම් බලන්න මම මේ ලෝකයේ 80න් කටයුතු කරනවා නම් අඥානීය වශයෙන් වැඩ කරනවා නම් මමම බාලයෙක් බවට පත් වෙනවා මම 100න් කටයුතු කරනවා නම් ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් මමම පඬිතයා බවට පත් වෙනවා එහෙනම් පඬිතයාගෙන් වැඩකුත් නැහැ බාලයාගෙන් වැඩකුත් නැහැ අසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුල චිත්තානුපස්සනාව එහෙම නැත්නම් 100න් ඉඳීම විතරයි මේ ලෝකයේ තියෙන ධර්මතාවය. එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සිත විතරයි පවතින්නේ. සිත පිළිබඳව 100න් ඉන්න ධර්මයක් මේ දේශනා කරනු ලබන්නේ. එහෙනම් ඒ අය මේ දාවෙනි මට්ටමේ ධර්මය තේරුම් ගත්තා. එහෙනම් 100 කියන මේ දාවෙනි මට්ටමේ ධර්මය තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකයේ පඬිතියෝ අතර බාලයක් නැහැ. හේතුව අසකන දිව නාසය සමසිත කෙරේ සීය තියෙනවා නම් එයා රාත් වෙලා නම් එයා තුල බාලයක් නෑ හේතුව රාසින්වත් ඊනෙන්වත් එයා තුලින් ක්ලේශයක් ඇති වෙන්නේ නැති නිසා එහෙනම් එයා තුල සීය නැත්තම් අසීයෙන් කටයුතු කරනවා නම් එයා අඥානකමින් මේ ලෝකයේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා නම් එයාගේ බබයක් විතර උස තියෙන මේ කයේ ඉන්න තරමක් ඉන්නේ බාලයෝ. එහෙනම් මේ දෙක තුලම පඬිතකම ප්‍රඥාව වැඩි කරනකොට බාලයාම පඬිතයා බවට පත් වෙනවා. ප්‍රඥාව අඩු කරනකොට සී අඩු කරනකොට පඬිතයාම බාලයා බවට පත් වෙනවා. එහෙනම් 100 තමයි පඬිතයා වෙන්නේ 100 තමයි බාලයා වෙන්නේ අරූපාවචර ලෝකයේ පවතින්නේ 100 විතරයි චිත්තානුපස්සනාව විතරයි එහෙනම් මේ 100 අඩු වෙනකොට බාලයෙක් නිර්මාණය වෙන බවත් 100 වැඩි වෙනකොට පඬිතෙක් නිර්මාණය වෙන බවත් මේ දසවෙනි මට්ටමේ ධර්මතාවයේ තේරුම් ගත්තා එහෙනම් ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් මේ ධර්මයේ ඇයිලා එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් මේක ඇයිලා එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකෙන් සාදුකාරයක් දෙනවා සාදු සාදු සාදු කියනකොට දෙවිවරු කම්පණයටපත් වෙලා කල්පනා කරනවා රූපාවචර බ්‍රහ්ම ලෝකෙට මේක ධර්මයක් වශයෙන් තේරුනේ කොහමද? එහෙනම් ඒ නාමයක් නැහැ. රූප විතරයි පවතින්නේ. එහෙනම් බාලයා කියන්නේත් රූපයක්, පඬිතයා කියන්නේත් රූපයක්. එහෙනම් මේ රූපවලට මිනිස්සු තම තමන්ගේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති කියන තම තමන්ගේ ප්‍රඥාවට අනුව ඒ පින්වතුන් මේවට නාම දීලා බාලයා කියලා නාමයකොයි පණ්ඩිතයා කියලා නාමයකොයි මේ දෙකම එකම රූපයක් හේතුව දන් දෙනකොට අත්තරින්න දන් දුන්නොත් ඒක පඬිතයා අල්ලා ගන්න බලාපොරොත්තුවට කුසලයට ලෝභ වෙලා දන් දුන්නොත් ඒක බාලයෙක් එහෙනම් මේගොල්ලෝ නම් දුන්නාට දාණය එකයි චෛතසිකයේ වෙනස් වීම විතරයි. එහෙනම් එකම රූපය නාම රූප දෙකක් බවට පත් වෙලා මේක විවිධාකාර ධර්මයන් වලට පත් වෙලා ඇලීම් ගැටීම් වලට පත් වෙලා ලෝභ දේශ මොහ වලට පත් වෙලා එහෙනම් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ කට්ටිය සාදුකාර දෙනකොට අපිටත් මේක අවබෝධ කර වෙනවා අපටත් අවබෝධ කරගන්න පුළුවන් කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙත් සාදුකාර දෙනවා එහෙනම් මේක විශාල වශයෙන් මේ දෙතිස්මා තලයටම දේශනා කරපු ධර්මයක් එහෙනම් මේ 11 වෙනි තලයෙන් දේශනා කරන මේ ධර්මයේ මොකද්ද? මේ ලෝකයේ එකම රූපයක් පවතිනවා. ඒ රූපය තමයි විවිධාකාර නාමයේ බවට පත් වෙලා තින්නේ. මොකද ඒ රූපය පරම සත්‍ය. එහෙනම් මේ පරම සත්‍ය කියන නිර්වාණ තලයට අදාළ මේ රූපය මුල් කරගෙන කරනු ලබන දේශනාව තමයි මේ ලෝකේ හැමදාම පවතින සත්‍යතාවය. එහෙනම් මේ පරම සත්‍ය කියන නිර්වාණ තලයේ පැවැත්ම නිසා නිර්වාණ තලයේ තියෙන ඒ ස්ථිරත්වය නිසා ඒ නিত্য තලයෙන් ඇතිවෙච්ච කම්පණය හේතු කරගෙන මේ ලෝකයේ අණු ඇති වෙලා පීඩන තරංග ඇති වෙලා ඒක තුලින් ඇතිවෙච්ච අණු එකින් එකට එකතු වෙලා ඒ වලින් නාම රූප ඇති වෙලා ඒ නාම රූප වලට ආපෝ තේජෝ වායෝ පඨවි ඇති වෙලා ඒවා නිර්මාණය වෙලා නාම රූප ඇති වෙලා ඒ නාම රූප වලින් සත්‍යය ඇති වෙලා ඒ සත්‍යය මේ වස්තු වල තියෙන වටිනාකම් වලට අනුව ලෝභ දේශ මොහ ඇති කරගෙන මේ සත්වය හැමෝම සසර යනවා ඒ නිර්වාණ තලයට යන්න බැරුව මේ පල්ලෙයා තලවල ඇවිද ඇවිද දුක වේදනාව විඳිනවා එහෙනම් කල්පනා කරලා බලන්න මේ තරල වලට සාපේක්ෂව සෑම තරලයකටම ඔබින ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ හැම තරලයකින්ම හැමෝම අවබෝධ කරගෙන ඒ ඒ තරල වලින් ඒගොල්ලෝ නිරෝධ වෙලා නිවන් ගියා. හැබැයි මේ ධර්මයේ දේශනා කළේ මා පොළවේ ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩවිසිය මේ තරලයේ ගොඩාක් කට්ටිය නිවන් ගියා. අපට නිවන් යන්න බැරි වුණා. එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් අද කල්පනා කරලා බලන්න මේ අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන මේ ධර්මතාවය මට්ටම් 31කින් කියන ලද ධර්මයක් මේක සෑම තලයකම කියපු ලද ධර්මයක් ඒ ඒ තලවල ධර්මය කොහොමද අවබෝධ කරගත්තේ ඒ තලවල ඒ විඥාන වලට කොහොමද වැටුනේ කියලා උදාහරණ උපමා වලින් මේක දේශනා කරනවා නම් මේක ධර්මකාරණා එහෙම නැත්නම් ධර්ම දේශනා 31ක් කියන්න ඕනේ දින 31ක් යනවා මේක දේශනා කරලා ඉවර කරන්න එහෙනම් ඒ තරම් ගැඹුරු ධර්මයක් දේශනා කරපෝ ඒ තථාගතයන් වහන්සේට අපි යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරනවා නම් ඒ සම්මා සම්බුද්ධ මාබෝසතාණන් වහන්සේට අපි ගෞරව කරනවා නම් මේ ධර්මයෙන් අපි වැඩ කරන්න ඕනේ මේ ධර්මය අපේ චරිතය බවට පත් කරගන්න ඕනේ මේ ධර්ම දේශනාව මේ තථාගත පණිවිඩය අපේ නිර්වාණ පණිවිඩය කරන්න ඕනේ එහෙනම් පොළවට සාපේක්ෂව කියපු ධර්මයේ තමයි මේ අසකන දිව නාසයේ සමසිත තුල සීය අඩු වෙනකොට ප්‍රඥාව අවබෝධය අඩු වෙනකොට පංචකාමයන් පිනවන රුචිය වැඩි වෙනකොට බාල ආශ්‍රය වැඩි වෙනවා පංචකාමයන් පිනවන රුචිය අඩු වෙනකොට චිත්තානුපස්සනාව වැඩි වෙනකොට අපේ අවබෝධය ප්‍රඥාව දියුණු වෙනකොට පණ්ඩිත සේවනය ඇති වෙනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් කියන්නේ සෑම මොහොතක් තුළම අසකන දිවනාසය සමසිත පිළිබඳව සීයෙන් ඉන්න චිත්තානුපස්සනාවෙන් ඉන්න සෑම අවස්ථාවක් තුළම කර්ම ඇති වෙන්න දෙන්නේ නැතුව මේ සංඥා වලින් සංස්කාර වලින් මේ අසකන දිවනාසය සමසිත ගනුදෙනු කරන බව බලාගෙන ඉන්න එහෙනම් පේන බව බලාගෙන සීයෙන් සිටීම ඇයෙන බව දැනගෙන සීයෙන් සිටීම දැනෙන බව දැනගෙන 100න් සිටීම රස දැනෙන බව දැනගෙන 100න් සිටීම ස්පර්ශ දැනෙන බව දැනගෙන 100න් සිටීම එහෙම නැත්නම් සිටිවිලි ඇති වෙන බව දැනගෙන 100න් ඉඳීම කියන දාරුකීරිය මහරහතන් වහන්සේට එදා තථාගතයන් වහන්සේ රාත්‍රෙන්ට දීපු කමඨාන අද අපට වඩන්ට මේ සුදුසු කාලයයි එහෙනම් අපි තාම මේ නාම රූප ධර්මතාවය තුල සතරමා භූත තුල ඇලිලා ගැටිලා බැඳිලා අපි මේකේ ඉපදෙන්න වැඩ කළා මේකේ නිදාගෙන හිටියා එහෙනම් අද මේ පංචකාමයන් පිනවන මේ නිින්දෙන් අවදි වෙමු අපි පිබිදිලා ඇස්සරලා බලමු අනේ මේ නාම රූප වලට මං කොච්චර ලෝභ වුණාද කෑදර වුණාද මම මේ නිකන් කොල කෑලි වල මුද්‍රණය කරලා තිනවා 500යි 1000යි 5000යි කියලා මේ කඩදාසි එකතු කරන්න මොනතරම් පත්තරකාරයෙක් වුණාද පරණ පත්තර එකතු කරලා කිලෝ වලට විකුණන මිනිස්සයට සාපේක්ෂව මේ කොළ කෑලි හම්බ කරන්න වැයපු වෑයමත් එක්ක බලනකොට මමත් පත්තරකාරයෙක් එයා විශාල වශයෙන් කියවලා ඉවර කරපු පත්තර මේක කියවලා ඉවර කරන්න බැරි පත්තර අර පත්තරවල තියෙන්නේ නිකම් පාට ටිකක් තියෙනවා රූප ටිකක් තියෙනවා අකුරු ටිකක් තියෙනවා මේ කොළ කෑලි වලත් පාට ටිකක් රූප ටිකක් අකුරු ටිකක් තියෙනවා. එහෙනම් මම සංසාරයේ අවුරුදු 40 50 60ක් 70ක් වෙනකන් කොළ කෑලි එකතු කරන පත්තරකාරයෙක් වුණා. බෝතල් කඩ පත්තරකාරයෙක් වුණා. එහෙනම් මගේ ජීවිතේ මම හැමදාම සම්මාදමේ ගියා. ලෝභයේ සම්මාදමේ ගියා. ද්වේෂයේ සම්මාදමේ ගියා. මම භාර්යාවේ සම්මාදමේ ගියා. දරුව සම්මාදමේ ගියා. එහෙනම් තිසරණේ සරණ යනවායි කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මං දෝත් මුදිරේ තියාගෙන මං වැන්දට මම භාර්යාවගේ සරණ ගියා ස්වාම පුරුෂයාගේ සරණ ගියා දරුවන්ගේ අනාගත සරණ ගියා රැකියාවේ සරණේ අවුරුදු 55 වෙනකම් මං රැකියා සරණ ගියා ලෝභය නිසා වස්තු සරණ ගියා ඉඩම් සරණ ගියා මාන්‍ය සරණ ගියා මුලාවේ සරණ ගියා මිතුරේ සරණ ගියා එහෙනම් මම මේ ලෝකයේ තියෙන 84000ක් සරණ ගියා හැබැයි තිසරණේ සරණ ගියේ නැහැ. තිසරණේ සරණ යනවායි කියලා මම බොරු කිව්වා. මම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මුසාවාදය කරගත්තා. එහෙනම් මේ පින්වතුන් කල්පනා කරන්න මේ ලබාපු මිනිසත් භවය මොනතරම් දුක් විඳලා ලබාගත් එකක්ද? අපි මේ මිනිසත් භවයට ලැබෙන්න තිරිසන් ලෝකවල ඉපදිලා ගවයෙක් වෙලා කොනතරම් බඩු හදින් දැත්ත කරත්ත වලින් කවුරුත් අපට පඩියක් දුන්නේ නැහැ නිවාඩු දුන්නේ නැහැ අපි කවදාවත් අවුරුද්දට ගමේ ගියේ නැහැ ඇයි කරත්තේ බැඳගත්ත ගමම්මයි මේ ලෝකේ බඩු හැදලා බර හැදලා වේවල් වලින් ගුටි කාලා දුක් විඳේ කුසල් එකතු කරන්න ඒ මිනිසුන්ට කකුල් රිදෙන්නේ නැතුව කඳු පල්ලම් ගානේ ගමන් එක්කන් ගියා. ඒ මිනිසුන්ගේ බඩු මුට්ටු ටික වෙළඳ පොළට අරගෙන ගිහිල්ලා විකුණලා මුදල් කරලා දුන්නා. ඒ මිනිසුන්ට යම් යම් අවස්ථාවලදී විවිධාකාර වැඩසටහන් වලට මං නිරත වුණා. මාව වෙලට අරන් ගිහිලා ආලා මාව මානසිකරවලා බත් උපයා ගත්තා. අන්තිම කාලේ මාගේ කය විකුණලා සල්ලි හරගත්තා. අන්තිම වෙනකම් මම ඒගොල්ල වෙනුවෙන් ජීවත් වෙලා වැඩ කරලා අන්තිම මගේ මස් ටිකත් මම දන් දීලා ඒකෙනුත් මුදලකුත් තරම් දීලා තමයි මම අවසන් ගමන් ගියේ මේ විදිහට මං ගව කුලවල ඉපදිලා මොනතරම් දුක් වුණාද රිලව් කුලවල ඉපදිලා මම රිලව් නටවලා මාව තියාගෙන අයිකුණ්ඩක අම්බ කළා එහෙනම් ඒ අයිකුන්ටගේ පෞල් ජීවිතේ නඩත්තු කළා. ඒ මිනිස්සුන්ගේ පෞල් වල ඉන්න කට්ටිය මම පෝෂණය කළා. මම රිලෙවෙක් වෙලා නටලා. ඒ වගේම මම ණයෙක් වෙලා ණයිසෙල්ලම් පෙන්නලා ණයෙක් වෙලා නටලා මම ඒ අයිකුන්ටගේ ජීවිත ඒ අමුදරුව පෝෂණය කළා. ඒකෙන් කුසල් එකතු කරගත්තා. බෝරුවෙක් වෙලා මගේ පිටට මොනතරම් බඩු පටවන්නේ නැද්ද? ඒ බඩු ටික මං ඇදලා මොනතරම් දුක් විඳද මේ මිනිස්සුන්ට මේ සේවාවට ආදායම් අම්බ කරලා දෙන්න මට ආදායම් අම්බ කරලා දෙන්න බැරි සුණක්කත්ත කුලේ මංගින් ඉපදුනා සුණකෙක් වෙලා ඉපදිලා මට අම්බ කරලා දෙන්න බැරි නිසා රාදවල් දෙකේම මිදුලේ වැස්සට තෙමිලා පින්නට පෙඟිලා අවුවට වේලිලා ඒ වඩගොඩේ වැලිගොඩේ මම නිදාගෙන ආරක්ෂාව සපයලා මුරසේවාව සපයලා මං කුසල් එකතු කළා එන යන හැමෝටම බිරුවා කෑම දුන්නොත් කෑවා නැත්තම් බඩගින්නේ හිටියා මේ විදිහට මගේ ජීවිත කාලය පුරාම මම ගොඩාක් වේසමාන්සි වෙලා ආරක්ෂාව සපයලා මම මේ හැයට විශාල සේවාවක් කරලා කුසල් පින් එකතු කරා මීයන්ගෙන් කරදර වෙනකොට සර්පයන්ගෙන් කරදර වෙනකොට පුංචි පුංචි කෘමීන්ගෙන් කරදර වෙනකොට පූසෙක් වෙලා බලලෙක් වෙලා මම ඒ ගෙදර තියෙන උවදරුව වලින් මේ ගෙදර කට්ටියගේ බඩමුට්ටු පරිස්සම් කළා එහෙනම් ගබඩා පාලකෙක් වෙලා මුරකරුවෙක් වෙලා මම ආරක්ෂාව සැපෙව්වා බලන්න කල්පනා කරලා මේ තරම් තිරිසන් ලෝකවල ඉපදිලා භව කෝටි ප්‍රකෝටියක් වෙනවන් අටමස්ලේ නාරදන් දීලා මේ ඒකරාශි කරගත්ත ජනිත කරගත්ත කුසලයේ සම්පූර්ණ නිර්මාණය නේද මේ කය මේ වාසනාවන්ත පින්වතුන් අපි ඉදිරියේ වාඩි වෙලා සිටියට මට පේනවා මේක කුසල් කඳක් මේක පින් කඳක් කියලා හේතුව මේ පින්වතුන් මේ මිනිසත් භවයට එන්න මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතනය තියෙන මේ කය ලබා ගන්න මොනතරම් වේසමාංශයක් දරන්න ඇත්ද මොනතරම් බෝසත් චර්යාවල යෙදෙන්න ඇත්ද කියන එක කියන්න ගියොත් මගේ ජීවිත කාලය මෙතනම ඉවර වෙලා අපට පිරිණිවෙන්න සිද්ධ වෙනවා අපවත් වෙන්න සිද්ධ වෙනවා එහෙනම් ඒ තරම් දුක් විඳලා ලබාගත් මිනිසත් භවය ඇයි මේ තරම් නාස්ති කරන්නේ? පංචකාමයන් වලට අසු කරලා මායයට සරණ යවලා ඇයි මේක විනාශ කරගන්නේ? අද හිඳලා මේ තරම් දුක් විඳලා ලබාගත්ත මේ කය පරිස්සම් කරන්න වඩා වඩාම එක පරිස්සම් කරන්න අද හිඳලා මේ ඇස කන දිව නාසය සමසිත තුලින් පඬිතියෝ ආශ්‍රය කරන්න මේ දුර්ලභ ගණේ භවයක් අපට ලැබිලා තින්නේ මිනිසත් භවය මේ උත්තරීතර වාසනාවන්ත අවස්ථාවෙන් වැඩ ගන්න සෑම තප්පරයක් ගානේ බාලයාගෙන් අයින් වෙලා පඬිතේ ආශ්‍රය කරන්න චිත්තානුපස්සනාව වඩන්න එහෙනම් සෑම නාමයක් රූපයක්ම ආයතන අයත් එක්ක සංස්කාර ධර්මයක් වශයෙන් සංඥාවක් වශයෙන් ගනුදෙනු කරනකොට සෑම මොහොතක් තුළම කර්මයක් ඇදෙන්න යනවා, ලෝභ දේශ මොහ හදන්න යනවා, උත්පත්තිය කටගන්න යනවා කියන එක කෙරෙහි 100න් ඉන්න. ඒ කර්මයේ 100න් ඉඳලා වළක්ව ගන්න, අදන්න, ඇදෙන්න දෙන්න එපා. මේ විදියට ඉඳලා මේ ලබාපු මිනිසත් භවයේ මේ කමඨාන පුරුදු කරන්න, මේ ධර්මයේ නැවත නැවත මෙනෙහි කරන්න, මේ නිවන් මාර්ගයේ නිතරම සීත බාගන්න මේ ලබාපු මිනිසත් භවය තුළ ඊතුරු ආයුෂ කාලය තුළ සියලෝම අඩුපාඩු හදාගෙන සංසාර දුකෙන් එතර වෙන්න මේ ධර්ම දේශනාව මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය ඔබ සියලු දෙනාටත් අපටත් ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසෙන්න හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි වැඳ ගන්න මා සංඝරත්න ආශිර්වාද කරයි සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත්තන්තරායෝ සුඛී දීගායුකෝ බව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ බෞතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා රෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි